Son නැති කෙනෙක් මේ දස සංඥාව ඇතුළත අපි කියමු අනිච්ච සංඥා. එතකොට අනිච්ච සංඥා රූපං අනිච්ච වේදනාච්ච සංඥාංච සංකරංච විඥානංච. එතකොට අනත් සංඥා චක්කුම අනත්ත සෝතං අනත්ත යෝගී අනත් සංඥා. ඉන්න විදිහට ඒ කියන්නේ අපි කියමු අර මං කිව්වේ එදා මතකද අපිට පුළුවන් නම් ආයතන හඳුනගන්න. එතකොට අපිට ඔතනදී පුළුවන් මෙහෙම එකක් මෙතමට දැන් අනිච්ච සංඥා අනත් සංඥා කියනකොට හැම වෙලාවෙම මුතෙන්දී අපි දකින්න ඕනේ සංඥා සංඥාව කියනකොට දිට්ඨි සංඥාව සංඥාව නෙමෙයි. උදාහරණයක් දකින්න ඕනේ සංඥා ස්කන්ධය ගත්තාම රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන සංඥා හය සංඥා ස්කන්ධයටයි. තේරුණා නේද? ඒ කියන්නේ දැන් මෙහෙම රූපයක් තියෙන්නේ කියන සංඥාවෙන් ඉන්නේ. සංඥාවක රූපයක් කියන හැඳිනීම ඇතුළේ ඉන්නේ. ඒකට කියනවා රූප සංඥා. එතකොට සද්දයක් කියන හැඟීමෙන් යුක්ත හැඟීමෙන් යුක්ත සද්ද සංඥා. ඊට පස්සේ ගන්ධයක් ගැන හැඳිනීමෙන් එනකොට ගන්ධ සංඥා. රස හඳුනා ගැනීමෙන් එනකොට රස සංඥා. මෙතෙන්දී හැම වෙලාවෙම අනිත්‍ය සංඥාවක් ඇති කරගන්න ඕනේ. කියන්නේ සංඥාව නිතරම Tamange හැඳිනීම තමයි හැම දෙයක්ම අනිත්‍ය වෙනවා. අපි කියමු දැන් ඇහැට පෙනෙන රූපයක් පේනකොට දැන් අනිත් පැත්ත බලමු දැන් ඉස්සෙල්ලා තිබුණු රූපෙත් නෑ ඒ වේදනාව ඒ සංඥාවක් නෑ නේ කියලා දැන් මෙහෙම බලලා අනිත් පැත්ත බලමු දැන් මෙතන වෙන රූපයක් පේන්නේ දැන් මේ වෙන වේදනාවක් වෙන සංඥාවක් නේද කියන වගේ දැනකින් Tamanට පුළුවන් පුළුවන් හැම වෙලාවකම ඒ ස්කන්ධයන්ගේ අනිත්‍ය හඳුනා ගන්න බවකින් ඉන්න එක තමයි අනිත්‍ය සංඥා කියලා කියන්නේ. ඊට පස්සේ අනත්ත් සංඥා කියලා කියන්නේ රූපය කියන එක. අනාත්මයි කියන සංඥාවෙන් එන්න ඕනේ. අර අපි මම මතක් කළා. දැන් ෆොටෝ එකක් පිටියේ ගහුවාම ෆොටෝ එක ඇතුළේ පුද්ගලයෙක් කෙනෙක් ඉන්නවා කියලා කතා කරුවොත් අපේ හැඳිනීම තියෙනවා කෙනෙක් නෙමෙයි කියන. ඒ වගේ මේ රූපේ රූප සංඥා අනත් සංඥා කියනකොට එයා හොඳට දන්නවා මෙහෙම වර්ණ සටහනක් ලැබුණට මේ ෆිල්ම් එක ඇතුලේ පුද්ගලයෝ ඉන්නෝනේ මේ මේ චිත්‍රයක් වගේ කියන දැනකින් හිත තියන්නේ. චිත්‍රයේ ඇතුලේ දැන් අපිට හැම වෙලාවෙම තියෙන්නේ චිත්‍රය ඇත්ත වෙලා චිත්‍රය ඇතුලේ ඉන්නේ අපි ලෝකේ කියලා කියන්නේ. අර මතක් කළේ මේ පේන දෙයි පිටියේ ගහපු චිත්‍රයක අතර වෙනසක් නැහැ. අපිට එතන සංඥාව කියනකොට අපි කතා කරන දැනගන්න ටික නෙමෙයි යටින් යන හැඟීම. අපිට හැම වෙලාවෙම විත්‍ය දිහා බැලුවට පුද්ගලයේ ගඟක් අන්න කුරුල්ලෙක් ගිලෙනවා වගේ කියලා අපි කතා කරුවොත් අපි හැඟීම යටින් තියෙන මේක චිත්‍රයක් නේ. මේක කෙනෙක් නැහැ කියන වගේ ස්වභාවයක්. නමුත් මෙතනදී අපි සමහරට කෙනෙක් නැහැ කියන වචන කිව්වොත් අපේ හැඟීම තියෙනවා කෙනෙක් නේ කියන එක. මේ අරාරමනේ කෙනෙක් කියලා කතා කරුවොත් හැඟීම තියෙනවා කෙනෙක් නෙමෙයි කියන සංඥාව අපේ තියෙන. අනත් සංඥා. මේ අරමුණේදී කෙනෙක් නෙමෙයි කිව්වොත් කෙනෙක් කියන හැඟීම අපිට තියෙනවා. අපි හැඟීම ඇති කරගන්න ඕනේ. ඒකට කෙනෙක් කියන වචන කිව්වොත් ප්‍රශ්නයක් නෑ. හරියට අර පිටියේ තියෙන රූපෙට කියනවා වගේ. එතකොට අපිට මේ ආයතන ටිකක් පිළිසිඳ දැනගන්න වෙනවා. ඒකයි දැන් අපිට හොඳට තේරුම් කරගන්න ඕනේ ඇහැට පෙනෙන්නේ මේ හැම වෙලාවෙම වර්ණ සතහනක් විතරමයි. චිත්‍රයක් විතරමයි වර්ණ රූපයක් විතරමයි වර්ණයක්. අපේ කන්න මේ දේශායන් ටිකක් අරගෙන ඒකේ කොලයක ඒ දියසායන ටික ගෑවුවොත් චිත්‍රයක් ඇඳුත් වර්ණයක් ඇඳුත් ඒකේ නොයෙක් නොයෙක් හැඩතල තිබුණාට වාස් සතහන විතර වුණා. ඒක පුද්ගලයා රෙමෙන්නේ. ඇත්තටම ලෝකේ මේ පුද්ගලයෝ දකින්නේ අපි. අපි නිකමට කියමු දැන් චිත්‍රයක් ගන්න. එයා බිත්තියක් චින්ත වාල්දියත් අරගෙන බිත්ති එක එක කොටසෙන් කොටස කොටසෙන් කොටස එක එක හැද චින්ත ටික අතුරන එක කරන්නේ. එතකොට ඒ චින්ත ටික හිතින් හිතින් අපිට පේනකොට පුද්ගලයේ දකින්නේ අපි. අර පුද්ගලයේ අඳිනවා නෙමෙයි චිත්‍රය කරනකොට ලෝකී ආයතනට තමයි අපිට හැඩයක් වෙන්නේ. දැන් අර දේශායන් ටිකේ පුද්ගලයෙක් හැඩයක් නැහැ. එතකොට ඒ විත්තියෙත් එහෙම එකක් නැහැ. දැන් අවකාශ ධාතුවට සාපේක්ෂව මේ සින්තටික නිසා අපිට හැඩයක් ලැබිලා තියෙනවා. දැන් අපි ලීයකින් ලීයක් ගත්තාම ඒකේ සමහර ටිකක් හාරලා අයින් කරලා අපිට හැඩයක් පුළුප්පලා පෙන්වනවා. ඒ වගේ මේ වර්ණය නොඑක් නොඑක් ආකාරයට හිටිනකොට අවකාශ ධාතුට සාපේක්ෂව අපිට හැඩයක් මතු කරලා තියෙනවා. ඒ හැඩය අපි බොහෝ කාලයක් ප්‍රපංච කරලා තියෙන මේ මිනිස්සේ මොකද අපිට ওই මිනිසයා කියන අදහස ওই හැඩේ තියෙන හැමදැන දෙකම එනවා. මිනිසයා තියෙන ඊතර දෙක පිළිබඳව අපි අතුල් දෙන මිනිසයා ඉන්නේ හැටියට. හීනෙන් දැක්කත් එනවා. ওই හැඩේ එනකොටම එනවා. නමුත් අපිට දාගෙන මේ මිනිස්සෙක් පේන්නේ කියලා. එතකොට අනත්ත් සංඥා කියනකොට අපිට හොඳට තේරෙන්න ඕනේ රූපය කියන එකේදී අර මෙහෙම කෙනෙක්දි පේන තැනක මේ වර්ණ සටහන ඇයි තියෙන්නේ කියන එකට ඔකේදී හිත නැඹුරු කරලා බලන්න වෙනවා අර වගේ උපමාවක් අරගෙන චිත්‍රයක් තුල ගස් කොළන් පෙවුනට ඒක චිත්‍රයක් මිසක පේන දේ තුල නෑ. එහෙම අදහසක් නෑ. මේ සංඛාරා පද රූපම. සංඛාරයේ කෙලෙව කඳක් වගේ කියන්නේ හරයක් නෑ අරටුවක් නෑ. කෙහෙල් ගහක් අරගෙන පතුරු ගහලා ගහලා ගහලා ගහලා ගහලා බැලුවොත් ඒකේ පතුරු ටික අයින් වෙන මිසක අරටුවක් එකතු වෙන්නේ ඒ වගේ අපි හිතන දේක අරටුවක් නැහැ හරයක් නැහැ ඕනම දෙයක් දැන් මිනිසයා කියන එක හිතන්න පොහුරු ගාලා පොහුරු ගාලා පොහුරු ගාලා තුළු ඒක හම්බ වෙන ගණන් නැහැ. එහෙම එකක්. ඒ වගේ අපි කතා කරන හැම දෙයකම නැහැ. ඉතින් හැම වෙලාවෙම අනත්ත් සංඥා කියන්නේ අපිට සත්පුද්ගල භාවයට හම්බ වෙන දේ තුල අනාත්ම ස්වභාවය හසු කරගන්නට හැම වෙලෙම සංඥාවෙන් ඉන්න ඕනේ අනාත්ම සංඥාව වුරු කරගන්න. අනාත්ම සංඥාව කියලා කිව්වේ මම ඒක අරමුණු මතක් කරේ මේ පේනක රූප සංඥාව තුන අනාත්ම ස්වභාවයේ හඳුනා ගන්න විදිහට ඉන්නවා ඒ වගේ එහෙම සබ්දෙදී උනත් එහෙම එතකොට අපි කියමු දැන් කෙනෙක් කියන සංඥාව එනකොට අපිට හොඳට තේරෙන්න ඕනේ කෙනා කියන එක අපිට හිතට පේන්නේ මේ පුද්ගලයේ නොවන විදිහට මේ ඒ විදිහට අනාත්ම සංඥා ඉතින් ඕකෙදී අපිට මෙහෙම කරන්න පුළුවන්. කොහොම අරමුණක් අරමුණක් ගන්න බැයි නම් තමන්ගේ කය අරගෙන. කයේ එක එක කොටස තමන් සම්මර්ෂණය කරනවා හිතින් සම්මර්ෂණය කරලා අපි ඇහැ කියන එක කඩලා කඩලා කඩලා මෙහෙම හිතේ බැලුවහම කන බොන ආහාරයෙන් හැදෙන කෙනෙක් නෙමෙයි. ඒ වගේම තමයි එහෙනම් අනිත් බාහිරයි කෙනෙක්ගේ හැටියට පේන දරකත් එහෙම නේද තියෙන්නේ. ඒ වගේ දැන් මේ වගේ වස්තුවක් ගත්තොත් අපිට කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. තමන්ට පුද්ගල භාවයෙන් හම්බ වෙන හැම රූපයකම පුද්ගල භාවය නැති අනාත්ම ස්වභාවය හසු කරගන්න කුමන හෝ ආකාරයකට හිතන විදිහකට ඉන්නවනම් ඒ තමයි අනාත්ම සංඥාව කියන්නේ. ඊට පස්සේ ඇහෙන ශබ්දය, ගන්ධය, රසය ඒ තුල අනාත්ම ස්වභාවය ඇති කරගන්න නැඹුරු වෙලා ඉන්නවනේ ඒකට කියනවා අනාත්ම සංඥාව කියන්නේ. එතකොට කෙනෙකුට පුළුවන් අනිත්‍ය සංඥාවෙන් එන්න. ඕකෙදී තව පුළුවන් අපිට ඒ අනිත්‍ය සංඥාවේදී ගත්තාම ඉස්සෙල්ලා පෙනුණු රූපේ නෙමෙයි ඊගාවට පෙනෙන දැන් වෙන රූපයක් නේද කියලා ඒ විදිහට ඉතින් ඒක ටික ටික ටික ටික හිතන්න පුළුවන් ලොකු වෙනසක් තමයි ඒක. එහෙම නැතිනම් ඉස්සෙල්ලා ප්‍රවුණ සංඥාව නෙමෙයි දැන් තියෙන සංඥාව. මේ බලමු දැන් ඒ දැන් තියෙන සංඥාව වෙන එකක් නේද? මොහොතින් මොහොත මොහොතින් මොහොත Tamanට වෙනස් වෙනවා. කියන දැනකින් හරි. ඒක අනිත්‍ය සංඥාව වගේ අනාත්ම ස්වභාවයට අනුව අනාත්ම සංඥා. එහෙම නැත්නම් ඊට පස්සේ තමන්ට පුළුවන් තව කෙනෙකුට මෙතන මේ කයේ පවතින පිළිකුල් ස්වභාවය දොස්තර සාකාරයේ මෙහෙ කරන්න. ඒකෙදි අසුබ සංඥාව කියනකොට මේ තමන්ට පිළිකුල් ඇති වෙන විදිහටම නිමිති සිහි කළා මේ කයට ආදේශ කරන මේ කයත් බඳු වෙන්නේ කියන විදිහට බලන්න. ඊට පස්සේ බාහිර කෙනෙක් පුද්ගලයෙක් කියලා සිහි වෙනකොටත් අර අපි කියන්නේ සමහරට හොඳ ලස්සනට ඉන්න චිත්‍රපටයක ඉන්න නළුවෙක් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ ගැන ටිකක් හිතන්නත් කියමු මෙයා හැංගිලා ඉඳලා කබ්බ කඩලා හොටු හොරලා මොලේක් මොලේක් දේවල් පැත්තකට ඉඳලා කල්ලා ඉවරලා මේ මේ ටිකට ඉස්සපත් කරලා තිබුණා මේක නෙමෙයි සැබෑ තත්ත්වේ නේ කියන වගේ තැනකින් අපි ටිකක් හිතන්න ඕනේ ඒ වගේ තමන් අර පිළිකුලයි අසුබයි නේද කිව්වට තමන්ට තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේදී තමන්ගේ ඇඟට තේරෙන වදින විදිහට ක්‍රමපයන් තමන් හොයාගෙන ඉතින් ඒ වගේ අසුබ. ඊට පස්සේ දැන් ආදීන සංඥා කියනකොට ලෝකේ අපි කියනකෝ ආදීනවා බඩකින් පිපාසය නොයෙක් නැසි මතුරු අවුසුලන් ස්පර්ශයන්ගේ දුක් පිටින එක හෝරි කුෂ්ඨ දද මේ වගේ රෝග හැදෙන්න පුළුවන් හැටි මේ ශරීරයකට කියලා ඒ වගේ ඇති වෙන ආදීන ස්වභාවය වගේ එතන මෙච්ච සංඥා මත් සංඥා අතුරු සංඥා ආදීන සංඥා ඊට පස්සේ පහන සංඥා පහන පහන සංඥා එතකොට තමන් තුල උපං උපං රාග දේශ මොහ ඒ කියන්නේ හිතේ පහළ වෙනවන හිත දිහා බලාගෙන යම් අකුසල විතරකයක් උපන්නොත් ඒක දුරු කරන්න ඕන කියන සංඥාවෙන් ඉඳලා හඳුරගෙන උපං උපං අකුසල ධර්මය දුරු කිරීම සඳහා තමයි හේතුව. ඒ වගේ ඔය මාරුවේ මාරුට මාරුවේ මාරුට එන්නවා. පහළ කරන ඊට පස්සේ විරාග සංඥා. සමස්තයක් වශයෙන්ම හිතට ලෝකේ මාර්ගන විරාගයට බලන. විරාගයට කියන්නේ මේ ලෝකේ ඉන්නකොට මේ මේ වගේ ආදීනව ඇති වෙන්න පුළුවන් නේද? මේ මේ වගේ නින්දා අපහාස ඇනුම් බරමහකුරු මේ ලෝකෙන්ද සුසු එකක් නෙමෙයි. සසර හිතුවෙම වෙන්න පුළුවන් නේද? කියන වගේ දැනකින් සසරට කලකිරුණේ ලෝකෙට කලකිරුණ එක්ක ලෝකේ ආස්වාද ගතිය අනුමුණු කරන්නේ නැතුව හිත ස්වභාවයම අපේ තියෙන්නේ ලෝකයේ නිතරම මේ ආස්වාද ස්වභාවය හිත නමුත් හිතට විටින් විට විටින් විට අල්ලලා දෙන්න ඕනේ මේ ආදීනෝ ස්වභාවය. කවදාවත් අපි පේන්නේ නැහැ. මම කියන්නේ ඇත්තටම ලෝකේ තියෙන ආදීනෝ ස්වභාවය එදිනෙදා ජීවිතේදී අපිට හම් වෙන්නේ නැති හින්දා. ඔය සමහර විටක ඔය පුංගුතාවක රෝහලකට වගේ ගියොත් තුතුම විදිහට ජීවිතේ කලකදී. සමහර අය ඉන්නවා දෙල්ලෙන් පල්ලෙහාම පරන. දැන් ඔය වගේ එක දැනකට මම ගියා. දෙල්ලෙන් පල්ලෙහාම පරන දෙය ඉන්නවා. කවුරු හරි කවන්න නම් පොරණ නම් එහෙම සිතිවිලි කැටිලි කිව්වත් තේරෙන්නේ නැහැ. ඒ ඔක්කොම අයින් කරන්න කවුරු. ඊට කතා කරනවා ඇහැ. බලනකොට කනේ කලාඳුරු පිළිලා පිළිලා පිළිලා මේ උඩ මට්ටමට. සරෝ. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේ කටුවක් අරගෙන ඉතකොට ඉතනේ අපිට හමුවේ මට තව වමන යන්න වල මම ඒක පිළිපෙන්නේ නැහැ. එතකොට මේ කය හැම දවස ගන්න පිළියම් කරන හින්දා නේද? තමන් දන්න අපේ ඥාතිවරු එක්ක මමට නෙත්. ඔයගේ කරලා සම්පූර්ණ යා උත්තරම වුණා නැගිට ගන්නත් සිහි නැහැ. මොන හරි අන්තිම මොහොත කට කටේ දුණු බෙහෙත් වගේ අත කෑමද එහෙම තත් ඇන්ද හපාගෙන ඉන්නේ හොඳට සිහිය තියෙනවා. ඊට පස්සේ දවස් ගානක් දිහාම කට අරගෙන කවතින් කිට්ටු වෙන්න බෑ ගඳ මෙව සැරුවා වගේ මැරිලා බැඳිලා බැඳිලා බැඳිලා මේ අපි හැමෝගෙම එක දවසක් දත්මදින්ද බලන බලන්න උදේකටත් මැරියම් වගේ අපි මේක මේ පිළියම් කරන හින්දා සුබ සංඥාවෙන් අපිට තියෙන ඒ වගේ අසුබ සංඥාවටත් ගන්න පුළුවන් මොකද මේ වගේ පැවැත්මක් නේද ලෝකේ තියෙන්නේ කියලා විරාගයට අපි ටික ටික හිතුවේ නැත්තම් ආස්වාදයට බැස ගන්නවා හිතේ මෙහෙව හිතන්න හිතන්න හිතන්න තමයි අපිට ආදීනව හිතන්න හිතන්න විරාගයට හිතන්න හිතන්න අපි මේ ලෝකේ කලකට අසුභ වශයෙන් බලලා මේ ආදීනව කරගන්න පුළුවන් ආදීනව වශයෙන් බලලා අසුභ කරගන්න පුළුවන් අසුභය ආදීනව බලලා විරාගයට කරගන්න පුළුවන් මේ එකට තියෙනවා එතකොට ඒ වගේ ලෝකී විරාග ස්වභාවයට බලන්න මේ රාගය ඇති වෙන විදිහට බලන්න පුළුවන් අපිට අසුබය මෙනෙහි කළත් බලන්න පුළුවන් ආදීනේ වලත් බලන්න පුළුවන් කොහොම එහෙම නැත්නම් සමස්තයක් වශයෙන් මේ ලෝකෙ මෙහෙම තිබුණාට ලෝකයා මේ தත්ත්වේ පවත් ගන්නේ මහා වෙහෙසකින් නේද කියන කාරණාව හිතන්න අනිවාර්යෙන් හිතිය යුතුයි මේ සංඥාවෙන් මේ දත සංඥාව ඇතුළත නොවින නිසා යාස්ත්‍ර වැඩෙන්නේ අපි එතකොට අපිට කියන්නේ ඔක අනේ අනිත් පැතුම ටික මෙනෙහි කරනකොට එන්න වෙන්නේ නිත්‍ය අනිත්‍ය සංඥාව මෙනෙහි නොකරනකොට විටි විටුව නිත්‍ය සංඥාව දැක ගන්නවා අනාත්ම සංඥාව මෙනෙහි නොකරනකොට ආත්ම සංඥාව දැක ගන්නවා අසුභ සංඥාව මෙනෙහි නොකරනකොට සුභ සංඥාව දැක ගන්නවා එතකොට ආදීන සංඥා මෙනෙහි නොකරනකොට ආස්වාද සංඥාව දැක ගන්නවා විරාග සංඥාව මෙනෙහි නොකරනකොට සරාග බව දැක ගන්නවා අන්තිමට අපේ ජීවිතයේ තියෙන නිට්ටයයි ආත්මයි සැපයි කියන තැනක ටිකකින් දැන යන්නේ ඔක්කොම. ඉතින් මේ ටික තුල ඉඳගෙන මොන දර්ශනයක් කතා කළත් හෙල්ලෙන්නවත් නැහැ කියලා. ඉතින් හරියට ලොකු මුල් සහිත ගහක් ගලවන්න ඉස්සෙල්ලා වටේ පස් ටික බුරුල් කරන්න ඕනේ. වගේ වැඩක් තමයි මේ දස සංඥාවෙන් කරන්නේ සංයෝජන මුලින් උපුටලා දාන්න නම් ඒක කරන්න පුළුවන්කම හම් වෙන්නේ මේ වටේ කරන කෙනාට. ඉතින් මේ දස සංඥාව කියන්නේ ජීවිතේ හැමෝම හැම වෙලාවෙම මාර්ගය මාර්ගට ওই ස්වභාවය ඇති කරගන්නවා. විටින් විට ඔය 10 තියෙන ඕන ක්‍රමයකට මේ 10 ඇතුලේ කුමන තැනකින් හෝ කෙනෙකුගේ මනස පවත්වනවා නම් එයාගේ සංයෝජන ලැබෙනවා ටික ටික. විරාග සංඥා. ඊට පස්සේ නිරෝධ සංඥා. ප්‍රත්‍යයෙන් හටගත්ත දේ ප්‍රත්‍යයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනව නේද? කියන එක අතීතයේ තිබුණා නෙමෙයි. අනාගතයක තියෙනව නෙමෙයි. දැන් මේ හේතුන්ගෙන් හටගන්න දෙයක් නේද? කියලා මේ ස්කන්ධයන්ගේ හටගත්ත දේ නැති වෙන බවට එනවා නිරෝධ සංඥා. සබ්බ ලෝකේ අනගත සංඥා. සියලු ලෝකේම ලැබෙන වැලීම පිණිස සබ්බ ලෝකයන් බෙරත සංඥායන් සී අරටිව වගේ මේ අසුබෙන් බලල ආදීනෙන් බලල විරාගයට බලන ලෝකී අල්ලන්න කිසිම දෙයක් නැහැ නේද කියලා එක හිතට සමස්තයක් වශයෙන්ම ලෝකෙ දිහා බල බලනවා මේ ලෝකේ දැන් අපි කියමු ඕස්ට්‍රේලියාව පැත්ත හොඳ නැහැ කියලා බැලුවොත් මට ලංකාවේ හිත ගැටගන්නේ එහෙ හොඳයි කියලා හිතුවේ. එහෙ හොඳයි කියලා හිතුවොත් හොඳ නැහැ කියලා හිතුන්නේ නමුත් කොහෙ ගියත් මේ පැවැත්ම නේද හැම තැනකම මේ නැත්තම් මට මේ දරුවෝ ගාව හොඳ නැහැ අර දරුවෝ ගාවට ගියොත් හොඳයි කියලා තමයි හිත බැඳෙන්නේ. නැත්තම් මේ දරුවෝ හරියන්නේ නැහැ තහවල් ඩාන්සිය ගාවට යනවා. නමුත් අන්තිම සම්බලෝකයන්ක කොතන ගියත් අන්තිමට මම මේ ස්වභාවය නේද කියන තැනකම වගේ මුළු ලෝකයම කැටි කළ කැටි කළා ගන්න පුළුවන්. සබ්බ ලෝකේ අනගත සංඥා. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ඒක කරන්න පුළුවන් ඔය ටික කරගෙන කරගෙන කරගෙන එනකොට එයාට හම්බ වෙනවා මේ සියලුම ධර්මතා මනසයි කියන මට්ටමට හඳ ගන්න පුළුවන්. සියලුම සංස්කාරයන් සබ්බ සංකාර සමච්ච සංඥා කියනකොට හිතේ පහළ වෙන ඉත්තා කුඩා විතර්කයේ පවා අනිත්‍ය දකින්න පුළුවන් මට්ටමට එනවා. ඒක ගන්න වෙන්නේ මේකත් මේ ඔක්කොම වුණා ඉස්සෙල්ලා පුත්තල භාවයෙන් ඇති කරගත්තා සබ්බ සංකාරයන්ට ඊට පස්සේ ආනාපාන සති විටින් විට විඳ ලැබෙන අවස්ථාව ආනාපාන සති සංඥාන දෙන්නේ අස්වාද ප්‍රසවාස සංඥා ඔය අස්වාද ප්‍රසවාස සංඥා තමයි ඉන්න පුළුවන් එක තමයි මම හැම වෙලේම සති නිමිති ඉන්නේ සති නිමිති ඉඳගෙන සීලෙන් අස්වාද ප්‍රසවාස කියන එක උරු වුණාම ඉඳගෙන මේ ඉන්න ඕනේ අපිට හුරු නැති හින්දා ඉඳගෙන මේ හිතගෙන මෙහෙම ඉන්න ටිකට වැඩක් කළක් නොසුව බස් එකකට යන්න වාහනයකට යන වාහනේ යන වෙලාව හොඳට පුළුවන් මේක කියන්නේ. ඉතින් ඔය දස සංඥාව කියන්නේ සම්පූර්ණම මුල් සහිත ගහක් උදුරන් ඉස්සෙල්ලා ඒකේ වටපිටාව වතුර ටිකක් දාලා පසුබුරුල් කරනවා වගේ යනවා. හොඳට දකින්න ඕනේ මේ කෙනෙකු දස සංඥාව නැහැ කියලා කියන්නේ ඕකට ප්‍රතිපක්ෂ වශයෙන් තියෙන 10 එහෙමමයි ජීවිතේ කියන්නේ. ඒ 10 එහෙමමයි කියන්නේ මේ ධර්මතා 10 තුල ඉඳගෙන ආශ්‍රයක්ෂය වුණොත් තමයි පුදුමයි. ආශ්‍රයක්ෂය නොවීම පුදුමයක් නැහැ. ඒකයි අපි මම මතක් කළේ වෙන පාරක යන වෙන දිහාවක යන්න ඕන කිව්වට වචනේ සිද්ධ වෙන එක නෙමෙයි මාර්ගයේ ඵලය ලැබෙන්නේ මාගේ යන එකමත. එතකොට නිත්‍ය සංඥාව ආත්ම සංඥා සුභ සංඥා ආස්වාද සංඥා ආදී සංඥාවන්ගෙන් ජීවත් වෙමින් අනිත්‍ය සංඥා අනත් සංඥා සුභ සංඥා ආදීන සංඥාවන්ගෙන් සහිත කෙනෙකුගෙන් ලැබෙන ප්‍රතිඵලය බලාපොරොත්තු වුණාට අපි මේ ටික නොලැබීම පුදුමයක් නැහැ. ඒ නිසා මේ දස සංඥාවන්ගෙන් කියන්නේ අනිවාර්යෙන්ම විභෝගී කෙනෙක් විටින් විට කරනවා. එකක දැරියෙන්න පුළුවන් මතක් කර කර මේ කුමන හෝ එක කුමාරු මාරුට මාරු මාරුට මාරු මාරුට ඉන්නකොට මගේ සංයෝජන. ප්‍රජානාත දේශනා කරන්නේ උපාදානීය ධර්මයන් කෙරෙහි ආදීනවානෝ බලන කෙනාගේ සංයෝජන දුර වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කොහොමද කියනවා වරපටවල් වලින් බැඳපු නැවක් හය මාසයක් මුල්ලේ වස්සාගෙන මොහොත තිබිලා තිබිලා ඒකට ලුණු වැදිලා හුලං වැදිලා දිනලා වෙයි කවුද ගොඩ ගෙනල්ලා වැස්සට තෙමන තිබුණු පමණකින් වරපටවල් ඔක්කොම වෙහෙලා යනවා මහා මේ වගේ මේ උපාදානීය ධර්මයන් කියලා ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා කියන්නේ උපාදානීය ධර්ම. ඒවකේ ආදීනවම බලන කෙනා. එතකොට අසුබ වශයෙන් බැලුවත් ආදීන හැටියට බැලුවත් අනිත්‍යයට බැලුවත් අනාත්මයට බැලුවත් ඔක්කොම සමස්තයක් වශයෙන් ඊට පස්සේ වැටෙන්නේ ඒ ආදීනවම බලනවා කියන බලන කෙනාගේ සංයෝජන පහසුවෙන් ගිහිලා යනවා. තමා තුලින් දකින්න පුළුවන් නමුත් එතෙන්දී තමා තුළින් දකින්න ඉස්සෙල්ලා සබ්බ සංඛාරිතා සංඥා කියන දකින්න පුළුවන් තමන්ට. සබ්බ ලෝකයන් ගත සංඥා කියන්නේ සියලු ලෝකෙ කියනකොට ඇහෙන් දැකපු අපිට දැන් සිහි කළා කොහේ හරි දෙයක් හොඳයි කියලා හිතට හිතලා යන්න තියෙන ඉඩ නැති වෙනවා. ඒක තමයි සබ්බ ලෝකයන් ගත සංඥා සියලු ලෝකයේ වලින් සංඥා. ඔය ඔක්කොම එකට එකතු වෙන අර්ථයකට එනවා. නමුත් මෙහෙන් අපිට ගන්න බෑ අද මේ ලෝකයේ කියලා එකක් තියෙනවා ඒක හොඳ දේවල් තියෙනවා කියන තැන තරම් ඉන්නේ. ඒකත් අතහැරුණොත් තමයි අපිට මෙහෙට එන්න වෙන්නේ. එහෙනම් දැන් තමන් තුළට ආවොත් එන්න පුළුවන් නම් තමන් තුළින් සියලු ලෝකයේම වෙලෙන්න නැත්නම් ඉන්න පුළුවන් නම් ඕක බලන්න ඕනේ නැහැ වෙලා ඒක ගන්න බැරි හින්දායි දැන් අපිට පේන මට්ටමට මේ තියෙන්නේ අරක ප්‍රතිඵලය සත්ව ලෝකේ අනුගත සංඥා කියන සියලු ලෝකයේ නොයන විදියට අට්ටියේ දිහා පිළිකුල් කරනවා ලැජ්ජ වෙනවා මේ ලෝකේ තියෙන දේවල් වලින් පිළිකුල් කරනවා ලැජ්ජ සහගත වෙන ස්වභාවයක්වත් කියන දෙයක් Thank you. උපාදාය රෝපෝල සුඛෝ රූප. උපාදාය රෝපෝල කියනවා සුඛෝ රූප කියන්නේ ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ආකාශ ධාතු කාය විඤ්ඤාති වචී විඤ්ඤාති රූපසලහුතා මුදිතා කම්මඤ්ඤතා උපචේ සංතති ජරතා අනිච්චතා කබලෙන් කාරකලා ඒ වගේ රූප ටිකක් තියෙනවා. ඔන්න ඔය රූප ටික තමයි සුකුම රූප කියන්නේ. ඊටාසියු සූක්ෂම. ඔය රූප අනිදස්සන අපටික රූප කියලා කියනවා. දකින්නත් බෑ ගැටෙන්නෙත් නෑ. ඒකට ඒ රූප හැම වෙලාවෙම ඒ රූපේ ස්වභාවය තමයි අපිට කිසි වෙලාවක ඇහෙන් දකින්න බෑ. ඉන්ද්‍රිය රූපේ, උපසේන්ද්‍රිය රූපේ, ජීවිතේ රූපේ මේවා නුවණින් තමයි දකින්න වෙන්නේ. විඤ්ඤාති රූප එතකොට මේ රූප ටිකේ ඒ ස්වභාවය හඳුනාගත්තාමයි අපිට පහසුයි පුද්ගලියෙක් කරනව නෙමෙයි. පුද්ගලියෙක් නෙමෙයි. මේ මේ රූපේ නේද කියන කාරණාව තේරෙන්නේ. දැන් අපි කියමු මේ රූපය ලෝකේ ක්‍රියක් කියන ස්වභාවයට තියෙනකොට අපි දන්නවා ධම්මායතනෙ නැත්තම් අපි කිව්ව ප්‍රතිසන්දී වශයෙන් පැමිණ සිටේ පවතිනවා වේදනා සංඥා සංකාර වෙන නාම ධර්ම ඒ ටිකේ තියෙන කර්මජ රූපය කර්මජ ස්වභාවය සියුම් ස්වභාවය ස්ත්‍රියක් විදිහටයි මේ රූපේ හදන්න ඕනේ කියලා. ඔක තමයි භව රූපය කියලා කියන්නේ. ඉති භව රූපේ පුරුෂ භව. ඒ හිතේ තියෙන රූප ස්වභාවය නිසා රූප ස්වභාවය නිසායි අපිට මේ ස්වභාවය හැදෙන. අපි නිකන් ඔකට මම අදහසක් ගත්තොත් ඔගලන්ට හිතේ හදාගන්න ඕගොල්ලෝ ඉස්සෙල්ලා රූපය. ඒකයි සංඛාර කියනකොට මොනවද සංඛාර වල පෙන්වන්නේ රූපං රූපත්තාය සංකතං අபிසංකරන්ති इति සංඛාරෝ. රූපේ රූපේ පෙනෙච්ච සකස් කරනවා. පිළියෙල කරගන්නවා. ඒකද සංඛාරය කියන්නේ. රූපය රූපයේ පිණිස සකස් කරගන්නවා. අන්න ඒ අදහසෙන් දකින්න අපි දැන් ඕගොල්ලන් පුටුවක් හදන්න ඕනේ කියන අදහස ගන්න කවුරුද ගන්න ඉස්සෙල්ලා හිතේ හදා ගන්නවා මම කකුල් හතරක් තියෙනවා ලැල්ලක් තියෙනවා නැන්දක් තියෙනවා ඒක මෙහෙම තියෙනවා මෙහෙම මල් වලක් ගන්න ඕනේ කියන හිතේ තමයි දැන් රූපයක් තියෙනවා අපේ තේරෙනවද මේ හිතේ මෙහෙම රූපයක් හදාගත්තම මොකද රූප රූපත් ආයි බාහිර රූපය හැදීම සඳහා බාහිර රූපේ හැදීම සඳහා හිතේ හදපු රූපේ තමයි සංකාර කියන්නේ. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. සකස් කරලා පිළියෙල කරගත්ත එකට සංකාර කියනවා. දැන් ඕගොල්ලෝ දැන් හිතේ තියෙන විදිහට යන ලෑලි කියන ටික තියන්නේ. ඒකයි කොතනක හරි ආ මේක වැරදි. ආපහු හදනවා. මොකද දැන් කවදාවත් තව පුටුවක් තිබුණා නම් ඒක දිහා බල බල හදනකොට මේක විදිහට නෑ කියලා අපිට කියන්න පුළුවන් මෙතෙන්ට මේක වැඩි නැත්නම් මේක මෙතෙන්ට ආවේ නැහැ මේ මල් වලට මෙහෙම වැරදි කියන්නේ අපිට මෙම්මක් තියෙන්න ඕනේ නේද? තේරෙනවද? නමුත් අර හිතේ තියෙන එකට ගලප ගලප ගලප ගලප තමයි හදන්නේ. දැන් ගයක් හදනවා කියන එක ඉස්සෙල්ලා අපි හිතේ හදන්නේ. හදල හදල. හදල ඉවරලා තමයි මෙහෙ ඊට පස්සේ සම්පූර්ණ හදන්නේ. මේක සංකල්ප. දැන් හොදි හොදි වලට උණු අඟුල් බලනවානේ. දැන් උණු අඟුල් බලනකොට ගලපනවා. ඒ කියන්නේ ඔයගොල්ලන් හිතේ දන්න හරිසියු. ඒ රස රූපයක් තියෙනවා ඔයගොල්ලන් හිතේ රූපයක් එක. රස රූපයක් තියෙනවා මෙන්න මේ ගානට ආවමයි හරි කියලා. බැලුව ගැලපෙන්නේ තව ටිකක් දැන් ඔහොම ගලපන් දෙයක් නැත්නම් ආයේ අඩු වැඩියක් පේනවද මේ? මෙහි අඩු වැඩියක් පේන්නේ හොකට බලන්න මෙහි එකකට ගලපන නිසා. ඒක දැන් රහතන් වහන්සේලාට මෙහි අඩු වැඩි ප්‍රශ්නයක් ඇති ගලපන්නේ නැති නිසා. ගලපන්න නැති වුණොත් එයා අඩු කියලා වැඩි කියලා එකක් නැහැ ජීවිතේ. ලැබෙත් ඒ වර්තමානයේ ඉන්නවා. අඩු කියන්න දන්නේ නැහැ. අඩු වැඩි කතාවක් නැහැ. ලැබෙන දේ ජීවත් වෙනවා. නමුත් අපි උපාදාන වෙච්ච රසයක් තියෙනවා. හොඳයි කියලා තණ්හා කරලා හදාගත්ත මට්ටමක් තියෙනවා. ඒක ඉත තණ්හාව නිසා අපි මොකද කරන්නේ? මෙහි ටිකක් ගල්පනවා. දැන් අපි කැමති මට්ටම මේ තණ්හාව මේ දාගන්න මේ තණ්හාවෙන් මේ ටිකක් කරන්නේ අපි. දැන් අපි කැමති මට්ටමට නෑ තාම. අපි මොකද කරන්නේ ආයෙත් ටිකක් කරනවා. ඊට දැන් සමාහයට අර මෙන්නට වැඩි. එතකොට මොකද කරන්නේ? ලුණු වැඩි දැන් දෙහි ටිකක් ගන්න. මොකද ක්‍රම දන්නවා මේකට දැන් මෙහෙමයි කරන්නේ. ඉතින් මම ඒක මතක් කළේ ඒ වගේ ඉක්ින්ද්‍රිය කියන්නේ මේ හිතේ තියෙන මේ රූපය හදන රූපයක්. ස්වභාවය ධම්මායතනයේ පරයක්ම සිව්. ඒ රූපයට අනුවයි අර හිතේ තියෙන පුටුවට අනුව හදපු පුටුව නැටෙන්නේ ඇතුළේ තියෙන එක. ඒ වගේ ඊට අනුව කබලික ආහාරයෙන් අපි අර විදිහටම හදපු රූපෙනි. තේරෙන්නේ? ඒක මේ රූපේ සංඛාරය වෙන්නේ නැහැ. මේ රූපේ හදන්න හදපු එක තමයි සංඛාර. ඒක දැන් මල්ලමිනියක භව රූපේ නැහැ. ඉක්ති භව රූපය, පුරුෂ භව රූපය කියන රූප නැහැ. නමුත් අපි හිතා අපිට තාම හිතෙනවා මේ මලමිණිය දිහා බලලා මේ ස්ත්‍රියක් කියන මේ පුරුෂයෙක් ස්ත්‍රී භවයේ පුරුෂ භවයේ තව තියෙනවා කියලා අපි හිතන්නේ. හොඳට දකින්න ඕනේ කනබුන ආහාරයෙන් හැදපු කබලින්ක ආහාරයෙන් හැදපු රූප විතරමයි දැන් ওই මලමිණිය තියෙන්නේ. වෙන මොකුත් නැහැ රූප. සතර මහා ධාතු විතරමයි තියෙන්නේ. ඒ සතර මහා ධාතු ඔය හැදෙච්ච රාශිකේ දුව රූපයට තමයි කියන්නේ ඉතින් ඒක සුකුම රූප කියන්නේ ඒක ඉතාම සියුම්. දැන් ඒ සියුම් රූපේ මුල් කරගෙන හැදිච්ච ඖදාරික රූපයට තමයි අපි අතවදින්නේ. ඖදාරික රූපය තමයි අර දිරන්නේ. වෙනස් වෙන අපේ මලමිණිය කියලා අපි හිතාගෙන ඉන්නේ. දැන් කාය කාය ධාතු කියන්නේ ඒක ඖදාරික රූප. ඇහැ, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ කියන මේවා ඖදාරික රූප. රළු රූප. මේ රළු රූප රහසෙන්නේ සිවුම් රූප නිසා. සුකෝ. ඒ ඉන්ද්‍රිය වගේ තමයි පොලිසිය. ඊට පස්සේ මේ ඖදාරික කය ජීවත් කරවන ගතියක් තියෙනවා. කය පවත්වන ස්වභාවයෙන් කියන ජීවිතයෙන් සිදු ඊට පස්සේ ආකාශ ධාතුව කියනකොට එකක් සිවුම් ඕනේ. ගැටෙන්නේ නැහැ. ඊට පස්සේ විඤ්ඤාති රූප කියලා තියෙනවා. විඤ්ඤාති කියන කාය විඤ්ඤාති වාචි විඤ්ඤාති කියලා. ඒ විඤ්ඤාති රූපෙන් ඔසවන ලද මේ ඖදාරික කය අපිට ප්‍රකට. මේ කය කරවන මම කිව්වේ දැන් මේ කමසෙට බැහැ තනියම අත එසවන. අපි අපේ අතේ කැටුට ගන්න තමයි එසවන්නේ. ඒ වගේ යන්න ඕනේ කියන්න ඕනේ කියන චේතනාවෙන් හදපු රූපය නිසායි ඒ රූප හැදේ තමයි වායෝ ධාතුව යනකොට මේ කය වැදිලා වැදිලා මේ පහඩවල් පිට වෙනවා. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියලා මෙහෙම මෙහෙම කතා වචන පිට කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියන හිතේ තියෙන රූප. ධම්මායතන පරියපන්න. ඒ රූප තියෙන්නේ මොකටද? මේ කාය විඤ්ඤාති කියලා කියන්නේ මේ කයෙන් යමක් අඳ ගන්නවා කියන්නේ හරි. යනවා කියන්නේ හරි එනවා කියන හරි කය ක්‍රියා කරවන්න හිතේ ඇති වෙන ගතියට කියනවා කාය විඤ්ඤාති රූපය. ඒ රූපේ ස්වභාවයට අනුවයි කය වෙන්නේ. අපි කියමුකෝ නිකන් තියෙන කය කෙනෙක් නටනවා කියලා මෙහෙම මෙහෙම වෙනවා කියන්නේ දැන් එහෙම මෙහෙම වෙනවා කියන මේ නිකන් නෑ. හිතේ හරියට ඒ රූපේ එහෙම මෙහෙම වෙනකොට මේ කය. හරියට මේක අර ඔලු බකුණට. ඒකට විඤ්ඤාති රූපය. වාචී විඤ්ඤාති කියන්නේ එහෙම. විඤ්ඤාති රූප. ආයඤ්ඤාති වචී. දස රූපස ලහුත. ලහුත කියන්නේ මේ සිතේ ගතියක් තියෙනවා කය නිබර කරන්න. දැන් අලියෙක්ගේ බර කොච්චරද තුන්ට. නමුත් ඌට කිසිම බරක් නැහැ ශරීරේ. චුට්ටක බර නැහැ. අපිව කිරුවොත් අපේ බරක් අපේ කරට ගත්තොත් කොච්චර බරයිද? නමුත් අපේ ශරීරේ බර අපිට දැනෙන්නේ මේ හිතේ තියෙන යමක් නිබඳ කිරීමේ රූපයක් ගතියක්. ඒ ඒක සියුම් රූපය ධර්මය ඉතින් හිතෙන් වෙන්නේ. ඒ රූපයේ හිත නිරුද්ධ වෙනකොට ඒ රූපය අතහැරුත් මේ කය බහයි. එතකොට ඒ වගේ රූප ඒ කොහොම නෝනේ දකින්න. එතකොට අපි දැනගන්න ඕනේ මේ මම හින්දානේ මේ කයේ නිබර ගතිය ඇවිල්ලා තියෙන්නේ මේ හිතේ පවතින මේ රූපය නිසා. ගතිය නිසා. ලහුතර. දැසේ මුදිතා රූප. මුදු බව පිළිගන්න. අපි කරන්නේ අනේ මේ කෙනාගේ අත හරිසින්දු ඇඟ හරිසින්දු නෑ මේ හිත නිසා ඕගොල්ලෝ ඕනම් මලමිණියක් වගේ එක කල්ලා බලන්න හරියට මේ වගේ ඒ බුවට එන්නේ ඒ කියන්නේ සම්පූර්ණ ගල්ගලි මේව නැමෙන්නේ නෑ කො නැමෙන්නේ ඒ කොම ගල්ගලිය මේව සම්පූර්ණ නැමෙන විදිහට මේ ඔක්කොම තියෙන්නේ හිතේ තියෙන හිත නිසායි ඒකයි එතකොට මේ හිතේ තියෙන ඒ ගතිය කයේ මෙහෙම හදන්න යෙදලා තියෙන නිසා ඒ ගතිය නම් කරන මුදිතා රූපේ කියලා. මුදිතා ඕකට තව ගොඩායෝ රූප දැනගන්න. මොකද ඊට පස්සේ ඕවා හඳුනනවා නම් එතන මුදිතා රූපේ කියන්නේ තව වේදනාව ඊට පස්සේ. ඒ කියන්නේ අනුපාදින මුදිතා රූපේ, උපාදින මුදිතා රූපේ කියන ඕවා වේදනාව. ඒ කියන්නේ බාහිරක් තියෙනවා ඊට අසින්දු බව, මෘදු බව වගේ. මේකයේ තියෙන මුදිතාව. මේ දෙකේ තියෙන ශක්තිය. මේක කර්මයෙන් හටගත්තු මුදිතාව, මේක ත්‍රිත්වයෙන් හටගත්තු මුදිතාව. කියලා ඔහොමත් දෙකම බුදුරජාණන් වහන්සේ ඔය හැම එකකම තියෙනවා. ඒක හරියට දැනගන්න ඕනේ. මේ දැන් අභිධර්මයේ. හරිද? මේවා ඉතින් ඔක්කොම ඉගෙන ගන්න. එතකොට තමයි කෙනෙක්ගේ අත සිනිඳුයි නෙමෙයි. කෙනෙක්ගේ අඟ මෘදුයි නෙමෙයි. මේ මුදිතා රූපය නිසා මේ කනබුන ආහාරයේ රූපය මෙහෙම වෙලා තියෙනවා. ඒකට කම්මඤ්ඤතා රූපේ. කම්මඤ්ඤතා කියලා කියන්නේ ඔගොල්ලෝ දැක්කලා ඉතින් මලමිය කොගෙදේ අතපය නමන්න හැම පුළුවන්ද කියලා. මේක කඩන්න ඕනේ පොළොව වලින් ගහලා. නමුත් අද මේ අත නම ඇඟිලි යනවා කියන්නේ මේ හිතේ ඇති හිත නිසා මේ කයේ මේ ගැට ටික වෙන්නේ. කර්මන බව කම්මඤ්ඤතා රූපේ. ඒ ඔන්න ඔය වගේ ගැටි ටිකක් තමයි මේ සුකුම රූප කියන කොට තේරුම් ගන්න ඕනේ. මේ කයක පුද්ගල භාවයේ බැඳෙන විදිහට මේ කයේ තියෙන හිතේ තියෙන උබඳු ගති ටික නිසායි. අපිට මේ කයේ පුද්ගලයේ කියන අදහස අතහැරෙනවා කයේ ඇසුරු කරගෙන තියෙන හිතේ තියෙන සියුම් රූප ටික හඳුනගත්තොත් මේ මේ ස්වභාව ටික නිසායි මේ කබලින්ක ආහාරයි මෙහෙම තියෙන්නේ. බුදු වෙලා තියෙන්නේ නිබර වෙලා තියෙන්නේ නැමෙන්නේ ඉදිරියට තල්ලු වෙන්නේ ආපහු වෙන්නේ කියන කාරණා ටික ගත්තාම තේරෙනවා සම්පූර්ණම මේ අපිට පේන සිද්ධිය නෙමෙයි ඇතුළේ තියෙන සිද්ධිය කියන වගේ දැනගෙන හඳු ගන්න පුළුවන්. ඕකට තමයි මේ සුකුම රූප කියලා කියන්නේ ඔය ටික. ඊට පස්සේ ජරතා රූප, අනිච්චතා රූප කියලා මේ වෙනස් වෙන ස්වභාවය, දිරන ස්වභාවය. එසයි මේවා දේවල්. ඒක මොකද්ද? තමන් කියන නෙවෙයි මේක නිහිනාම සුදුරදයක් කියන විදිහට මම නෙමෙයි කියලා හිතුවට වැඩක් නැහැ. මමයි කියලා හිතුවත් ප්‍රශ්නකුත් නැහැ. මෙතනදී මමයි කියලා හිතන එකට බය වෙන්නත් එපා. මමයි කියලා නොහිත හිතිය කියලා වැඩක් වෙනවා කියන එක දකින්න එපා. අපි මම නෙමෙයි කියන එක ජීවිතයට දැනෙන විදිහට තහමකින් යන්න වෙන වෙනවා. අර මතක් කරේ සමහර අය මම කියන වචනේ කතා කරන්න බයයි. මේ කෙනාට දෙන්න කියලා ඒ වගේ. එහෙම ප්‍රශ්නයක් නෑ. මම හිතන පතක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහන්නේ මම තමයි. මෙතනදී අනාත්මය කියනකොට මම අපිට එක පරයයක එක ක්‍රමයකින් දහම දැන් දැක ගන්න මට්ටමට එන්න ඕන. උදාහරණයක් එක්ක ගන්න. ඕන කෙනෙකුට අර වතුරකට බහින්න නොයෙක් තොටුපළවල් තියෙනවා වගේ. සම්මා දිට්ඨිය ඇති කරගන්න එක එයා කෙනෙකුට ඇහැ අනිත්‍යයි කියන එක විතරක් දකින්න දැනකට එන්නේ. මේක උදාහරණයක් ගත්තොත් ඉලක්කේ තියෙන මොකද ඇහැ අනිත්‍යයි කියලා දකින්න. ඇහැ අනිත්‍යයි කියලා දැක්කොත් ඔක්කොම කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. මේ සියල්ලම අනාත්මය ළඟට. ඇහැ අනිත්‍ය දකින මට්ටමට එනකොට ඒ එකම තියෙන රූපයත් අනිත්‍යයි කනත් අනිත්‍යයි ඔක්කොම ටිකම පේනවා එක මට්ටමට. මේ මට්ටම පේන්නේ නැහැ කියනකොට ඇහැ අනිත්‍ය පේන්නේ නැහැ කියනකොට ඔක්කොම ටික පේනවා. එක දැනකට ගන්නකොට ඒ මට්ටම ඔක්කොම එකට වෙන්නේ. ඇහැ අනිත්‍යයි කියන එක ඥාන දර්ශනකින් ගන්න වෙනවා අපිට. ඇහැ අනිත්‍යයි කියනකොට අපිට තේරෙන්න ඕනේ ඇහැ තිබුණා නෙමෙයි අතීත ඇහැ නිරුද්ධ වෙලා අනාගතයයි ඉපදගන්න වර්තමානය පටිච්ච සම්පන්න ප්‍රත්‍යයෙන් හටගන්න නිරුද්ධ වෙනවා කියන තැන වගේ තැනකට එන්න එතකොට ඒක දකින්න තැනට එන්න තව පැත්තකින් අපි ඒක පැත්තකින් කියන තවපතිකින් අපි කියන ආයතන කුසල වෙනවා ආයතන හඳුර ගන්නවා එහෙන් දකින්න දෙයට හිතන එක ගැට ගන්න නැති තැනට එනකන් එන්න පුළුවන් එන්න ඕනේ කියන්නේ ඔන්න අනාත්මයි ආත්ම සංඥාව අතහැරලා අනාත්ම වෙලා වෙන්න තියෙන යහපත ඔක්කොම වෙනවා මොකද්ද? පේන දේ පෙනීම විතරක් වෙනවා. දැනගන්න දේ දැන ගැනීම විතරයි. දැනගැනීම පෙනුන දේට පෙනුන දේ දැන ගැනීමට බඳින්නේ නැතුව ඉන්න පුළුවන් තැනකට ආවා මනස ඔය හැම තැනකටම ඒ තැනක් දැනගෙන තැනක් දැනගෙන ඒ දැනගත්ත දේ දකින්න සීල සමාධි ප්‍රඥා සීලයක පිළිපදලා හිත සමාධි කරන්නේ මේ දකින්න දැනට ගන්න. හොඳට මතක තියාගන්න ඕන. හිත එක තැනක ඉඳගෙන හිත සමාධි කරනකොට හිත සමාධි වෙයි. හිත සමාධි වුණා කියලා දැන් Taman ලොකු දැනකට ඇවිල්ලා හැම නෙමෙයි. පාසි ටික පාදනකොට පාසි ටික අයින් වෙන එක වෙනවමයි. ආයෙත් නතර කරපු ගමන් පාසි ටික වැහි. ආයෙ නැගිට්ටාම ආයෙ සමාධිය ඇතහැරෙයි. නමුත් පාසි ටික අයින් කරලා වතුර ටික බිව්වොත් පිපාසය ඇතහැරෙන එක ඉතුරු වෙනවම නේද? පාසි ටික වැහුණාට පිපාසය නැති වෙනවා. ඒ වගේ අපි මේ හිත සමාධි කරන්නේ මේ ඥාන දර්ශනය ඇති කරගන්න ටික ටික හරි උපකාර වෙනස මිසක මේ එකතැනක ඉඳගෙන හිත සමාධි කරලා ඒ ඇතිවෙච්ච සමාධිය තුලින් මිදෙන්න දෙන්නේ අපි යම් දවසකදී මෙදෙන් හිත සමාධි කළා ඔන්න ටිකක් හරි ආයතන දැනගත්ත කියනකොට ආයතන පටලලා එන මෝඩකම චුට්ටක් ලැබුණා. ඒ ලැබීම නිසා යම් චුට්ටක් ආයතන පැටලීමෙන් එන කෙලෙස් ටිකක් ඒ පැටලීමෙන් නිසා එන දුක ටිකක් ඔන්න ගෙවුණා. ඔන්න එතනින් විතර දැන් ඉස්සහා. ආයෙත් දැන් මේ සමාධියක් නැති. ඔක්කොම නැති. නමුත් අර ගෙවුණු ටික ගෙවුණා. ආයෙත් හිත සමාධි කරනවා ආයෙත් ආයතන වෙන් කරගන්න ඕන තව ටිකක් ආයතන ගැන දැනුම ආවා කියන්නකො දැනුම එනකොට නොදැනීම ගෙවුණා නොදැනීම නිසා ඇතිවෙච්ච කෙලෙස්ය දුකක් ගෙවෙනවා දැන් මේ ස්ථාවර වෙන්නේ ගෙවෙන ටිකෙන් මේසක තේරුම් ගන්න වෙන්නේ අර එන නුවණ හා සම්බන්ධවයි අපේ ජීවිතය ස්ථාවර බවක් එහෙම නැත්නම් මේ සමාධියෙන් හින්දා නෙමෙයි සමාධියෙන් තීරණය කරන්න බෑ මොන විදිහට සමාධිය ආපහු අතහැරෙනවා යම් දවසක් තියෙනවා ආයතන ටික හොඳටම පිරිසිදු දැකීම නිසා මෝඩකම ඉතුරු නැතුවම නැති වෙලා ප්‍රඥාව පහළ වෙලා මෝඩකම නිසා ඇතිවෙච්ච ආශ්‍රව ලෙස ගියාම අසමාහිත වෙනවා කියන එකක් නැහැ දැන්. ඒ හිත සමාධිමත් නැහැ. ඒ සමාධිය වෙනස් වෙන දැන් ඒ සමාධියද ආවේ මේ දහම නිසා පුත්‍රයෙක් නිසා ගත්ත එකක්. ගත්ත සමාධිය වැටෙනවාමයි ගත්ත එක හරියන්නේ නැහැමයි ගන්නේ වෙන දෙයකට අපි කියමු මේ ප්‍රඥාව උපකාර පිණිස ප්‍රඥාවෙන් කෙලෙසුන් දුරු නිසා සමාධිය කියන එක ස්ථාවර වෙනවා සමාධිය කියන එක ස්ථාවරක ගන්න බෑ හැම වෙලාවෙම ඒක හැම තැනකදම තව ගොඩක් කාරණා තියෙනවා හැම එකකම කියන්නේ මග්ගංග පරියාපන්න කියන වචනය කියන මාර්ගාංගානුගිය කියලා සම්මා දිට්ඨිය අනුව ගිය. මොකද මෙතනදී ස්ථාවර වෙන්නේ ජීවිතේ බලාපොරොත්තු වෙන සම්මා දිට්ඨිය. ඒ නිසා ඇති වෙන ටික. මේ අනිත් ඔක්කොම සම්මා දිට්ඨිය අනුව ගිය ධර්ම. සීලය, සමාධි, ප්‍රඥා මේව ඔක්කොම සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි පුරේ යනවා. එතකොට මේ ටිකෙන් කිසිම වෙලාවක ජීවිතේට නෙමෙයි ලාභ ලැබෙන්නේ යාට. ඒ සීලයෙන්, ඒ සමාධියෙන්, ඒ ප්‍රඥාවෙන් පිරෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය පිරෙන මට්ටම මතයි මෙයාගේ ජීවිතයට ස්ථාවර ප්‍රතිඵලයක් ලැබෙන්නේ. තේරුණාද කියන්නේ? ඒ ඇත්ත දැකීම නිසා මෝඩකම ගෙවුනහම ඒ මෝඩකම නිසා Taman තුල කෙලෙස් නූපදින බව එන්න ඕනේ. අපි කියමු එහෙම නැත්නම් මම ටිකක් දවස් දෙකක් වුණ සිල්වත් වුණා කියන්නේ මට කෙලෙස් ගෙවුන්නේ නැහැ. ඒ වෙලාවේදී සදාංග වශයෙන් අර වතුර බුලේ යට ගිය විතර හෙට දවසේදී මම ගියත් නේද රැඳෙන්නේ. නමුත් ඇත්ත දැකලා වැරද්ද අතහැරෙන්න කියන වැරදි වෙන්න කියන කාරණාවම අතහැරුණාම වැරද්ද කියන එක නෑ ජීවිතේ. එහෙම එකක් නැති නිසා වෙන. ඔකට කියන ස්වභාව සීලය කියන එක දෙන්නවා. අද අපි සිල්වත් වෙන එකනේ කරන්නේ. සීලය ගන්න එක. සීලය කියන එක ජීවිතේ වෙන්න ඕන එක. රහතන් වහන්සේලා කවදාවත් හිතර සිල් වෙන්න සිල්වත් වෙන්නේ නෑ. දුස්සීල වෙන කාරණාවක් නැත්තම් ඒක ශික්ෂාව පුරලා ඉවරයි. සිල් සමාදන් වෙන්න, සිල් රකින්න, සිල් මොකුත් නැහැ. මේ ශික්ෂාව අවසන් වෙන්නේ අරිහත්ත්වයෙන් හෝ මරණ. අනිත් ඔක්කොටම සිල් රකින්න වෙනවා. සිල් රක සිල් රකින්න ඕනේ නැති නැත්නම් රහතන් වහන්සේමත් විතරයි. සමාධි වඩන එක කරන්න ඕනේ නැත්නම් රහතන් වහන්සේමත් විතරයි. ඥාන දර්ශන විදර්ශනා කරන්න ඕනේ නැත්තේ රහතන් වහන්සේ නෝති කරලා. ඒගොල්ලන්ට කළ යුතු කියන්නේ නැහැ මේ සාසනය. ඒක මේ සාසනේ සීල් සිල්වත් වෙලා හිත සමාධි කරලා නුවණින් බලලා අවශ්‍ය ඉලක්කය සම්පූර්ණ කරගෙන විවේකයෙන් ඉන්න පුළුවන් එකක්. හැමදාම දුවන්න ඕනේ නැහැ. මොකද මේ ටික තියෙන්නේ ඉලක්කයක් බලන්න. අපි කියමු මෙතන ඉඳන් අවල් නගරයටයි යන්න ඕන කියන තැනට ඉලක්ක දිනන මම එතෙන්ට ආවා ආවහම ගියාම ආයෙත් යන්න ඕන කියලා එකක් නැහැ. යන්න ඕන තැනට මාත්තු යන්න තැනක් නැහැ. කියලා ඒ කියන්නේ කළ යුත්තේ කළා ආයෙ කරන්න දෙයක් නැහැ. කියන තැනකට නෝන. ඒක. තමයි මතින්. ස්කන්ධ ස්කන්ධවල පහදීමක් කියලා අපි බලනකොට ගන්න අපි ඒ නාමයෙන් තමයි බලනකොට ඉන්දරින් කියලා හඳුනනවා. හදිනේ ස්වාමීන් වහන්සේ පොඩි පන්තියේ ඔය කිනා 10 කල්පී දේවල් හිතන එක දැනගත්තට කමක් නැහැ මෙච්චර දුරකට යන්න තියෙනවා මෙහෙම කරන්න යන්න තියෙනවා කියලා දැනගෙන මෙහෙම පටන් ගන්න. දැනගත්තට කමක් නැහැ. දැන් හිතට එන දේෙන් බැලුවා කියලා ඇහැ නැත්තම් රූප නැත්තම් චක්කු විඤ්ඤාණය නැහැ කියන තැනක අපි ඉන්නව නෙමෙයි. ඒකට හේතුව අපි හිතේ උපදින උපදින උපදින විතරකය අනිත්‍ය බැලුවට අපේ ජීවිතයේ හැඟීම තියෙනවා මට ඇහැ තියෙනවා රූප තියෙනවා බලන්න පුළුවන් කියන මට්ටම තියෙනවා කියන්නේ ඇහැ තියෙනවා රූපේ තියෙනවා චක්කු විඤ්ඤාණය තියෙනවා ඇහැ ඇත්තන් රූපය ඇත්තන් චක්කු විඥානය ඇත්තන් කියලා කියන්නේ පෙනෙන අවස්ථාවන් ගැන විතරක් නෙමෙයි. ඇහැ ඇහැ ඇහැට පෙනෙන සිද්ධිය ගැන විතරක් නෙමෙයි. මනසින් යමක් හිතනවා වෙන්න පුළුවන් මම නමුත් එහෙම හිතන කෙනාට මට ඇහැ තියෙනවා කියන අදහසින් මිදිලා නැත්තම්. ඒකට ඇහැ තියෙනවා. ඕකට දැන් ඔය සෝතාපට්ටි සංයුත්තේ එහෙම බලන්න ඒක. සංයුක්ති සූත්‍ර 100 ගණන. මහණෙනි ඇස ඇති කල්ලි රූපය ඇති කල්ලි චක් විඥානය ඇති කල්ලි ඇස ඇති කල්ලි ඇස ඇසුරු කරගෙන ඇසට පැමිණ නිබඳු දෘෂ්ටි උපදිනවා. රූපය ඇති කල්ලි රූපය ඇසුරු කරගෙන රූපයට පැමිණ නිබඳු දෘෂ්ටි උපදිනවා. ඇස නැත්තම් ඇස ඇසුරු කරගෙන ඇසට පැමිණ නිබඳු දෘෂ්ටි උපදිනවා කියන එකක් නැහැ. මෙතෙන්දී හොඳ කාරණාවක් තේරුම් ගන්න. ඔතෙන්දී මම මතක් කළේ ඇස ඇත්තන් කියන කාරණාවේදී ඇහෙන් යමක් බැලුවත් නැතත් ඇහැ තියෙනවා කියන අපේ හැඟීම ඉඳගත්තත් හිටගත්තත් නිදාගත්තත් ඇවිද්දත් ඇහැ තියෙනවා කියන අපේ මේ හැඟීම ගන්න මේක තමයි ඇහැ තියෙනවා කියලා කියන්නේ මේ තියෙන එක තාත් ඇහැ නැති වෙන්නේ මේ මස් gaduwa නැති වුණත් ඇහැ නැතිලා නැති හින්දා මේ ඇහි විදිහට තව ඇහක් හදන්න. ඇහැ මේ ඇහැ තියෙනවනම් මං කියාර හිතේ පුටුව තියෙනකන් අපි මෙහෙ පුටු මෙතන දැන් පුටුව හදන්න ලී ටික නැති හින්දා පුටුව හදන්න නැති නමුත් ලී ටික හම්බෙච්ච ගමන් පුටුවක් ඇවිල්ලා හිටිනවා. පුටුව නැතිලා නෑ මට. මොකද පුටුව හදන්න ඕනේ ටික නැති වෙලා නැත්තම් ඒක අපි ඇහැ නැත්තම් කිය ඇහැ තියෙනවා කියන තැනින් අපි බලන්නේ සමහර විටක මේ ඇහැ ඉපදිලා ඇහැට පේනවා කියන තැනින් විතරයි. හොඳට තේරුම් ගන්න ඕනේ ඇහැ කියන එක මේ ඇහැ නැති වුණත් මැරෙනකොට මේ ඇහැ කියන එක නැති වෙනවා. නමුත් ඇහැට තියෙන තණ්හාව නිසායි අපි ආපහු උපදින්නේ. තණ්හා කරන්න අපිට ඇහැක් තියෙනවා. අපි ඇහැකට තණ්හාව, ඒ ඇහැ ප්‍රාර්ථනා කරනවා, ඒ ඇහැ කැමති, ඒ ඇහැ විදිහට ඇහැ ගන්න. ඒකෙන් මම අදහස් කළේ අපිට ඇහැ නැත්තම් රූපය නැත්තම් කියන කාරණාවේදී කාරණාව අතහැරෙන්නේ ඇහැ පිළිසිඳ දැක්ක. ඒක දුක පරිණ්‍යයයි. ඇහැ පිරිසිඳ නොදන්නා තාක් ඇහැ කියන එක මෝඩකමින් අපි පවත්වනවා. අපි අර මම මතක් කළේ අර කීයේ දවසක් පොඩි ළමයි වහුගඩු කතාව එයා දන්නේ නැහැ මේ ඇහි යථා ස්වභාවෙත් අපි ඇහැ කවදාවත් දැකලා නැහැ. ඇහැ කවදාවත් අපිට පේන්නේ නැහැ. අනාගතයට පේනවත් නෙමෙයි අතීතයට පේනවත් නෑ දැන් පේන්නේ නැහැ අපිට අපේ ඇහැට ඇහැ බලන්න බෑ. ඕගොල්ලෝ හරියට මේ ස්කන්ධ පිරිසිදු ඇහැට පේන වර්ණ රූපය හරියට පිරිසිදු දකින මේ ආයතන ගැන හොඳට නුවණ තිබුණොත් ඕගොල්ලෝ ඇහෙන් මිදෙනවා. ඇහි අනිත්‍ය දකින්න කියලා අපි දන්න ඇහැ කනිත බලන බුදුරජාන් වහන්සේ පෙන්නපු විදිහට ගියා නම් ඒ හොඳටම ඇති. සුත්තක්වත් එක අපබෝල සෝන්නත කරනවත් එහා මෙහා කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට ගියා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ওই රූප ටික හඳුනගන්න රූපය පිරිසිඳ දත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියනවාද? රූපේ පහතබ්බයි කියලා? නෑ. රූපේ සච්චිකාතබ්බයි සාක්ෂාත් කටයුතු කියලා දේශනා කළා තියනවාද? නෑ. රූපේ වැඩි යුතුයි කියලා දේශනා කළා තියනවාද? නෑ. රූපේ මොකද්ද? පරිණිය. රූපේ පරිණිය වෙනකොට අනිත්‍ය වෙන රූපය අනිත්‍යයි කියලා ඔයගලන්ට අවබෝධ වෙයි. දුක් රූපේ දුකයි කියලා අවබෝධ වෙයි. නැසෙන රූපේ නැසෙනවා කියලා අවබෝධ වෙයි. රූපයේ තියෙන gati ටික කියන රූපය අනිත්‍යයි ඒ සංකතයි පටිච්චසමුප්පන්නයි අනාත්මයි ඔය gati ටික අපිට පේන්න ඕනේ. හැබැයි පේන්න ඕනේ ටික බලන්න යන එකේ වැරද්ද. දැන් දුක්ඛ සත්‍ය නැත්නම් රූපයේ පිරිසිඳ දකින්නට කිව්වේ ඒක බුදුරජාණන් දේශනා කළේ රූපයේ පිරිසිඳෙන්කෝ න ආගාමී ආයෙ එන්නේ කබලින් කාහරෙට අනාගාමී වෙනවා හරියට ඇහි අනිත්‍ය දකින්න නැත්නම් ඇහැ නැ නැත්නම් කියන තැනට එනවා ඇහැ නැත්නම් කියන්නේ අතීත ඇහැ නිරුද්ධ වෙලා අනාගත ඇහැ ඉතිරිවෙන වර්තමාන ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක් වෙනකොට ඇහැ එයාට තියෙනව නෙමෙයි වර්තමාන අතීත ඇහැ නිරුද්ධ වෙලා නම් අනාගත ඇහැ ඉපදලා නැහැ වර්තමාන ඇහැ ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක ජීවිතේ තිබුණොත් එයා ඒකට කියන්නේ ඇහැ ඇත්තම් කියලා කියන්නේ ඇහැ තියනවා නෙමෙයි ඇහැ නිරෝධය හම්බෙලා එයාට තුන් කාලේ අතීත ඇහැ නැහැ අනාගත ඇහැ ඉපදලා නැහැ වර්තමාන ඇහැ ප්‍රත්‍යයෙන් හටගත්තදී ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියන ඇහි නැතිවීමයි එයා දකින්නේ ඕකට තියෙන දේ අපි ලොකු පැටලෙල්ලක ඉන්නේ. ඇහි නිත්‍ය බව වල තියෙන රූප නිසා, රූපේ නිත්‍ය බව වල තියෙන ඇහැ නිසා. මේ ඔක්කොම දෙපැත්තක තියෙන අපිට. කනේ නිත්‍ය බව වල තියෙන ශබ්ද නිසා, ශබ්ද නිත්‍ය බව වල තියෙන කන නිසා. දැන් නිකමට මම කියුවේ. ඔයගලන්ට පුළුවන් නම් හොඳට හිත කියලා මේ ආයතන වල බුදුරජාණන් වහන්සේ පෙන්වන නුවණ ඇති කරගන්න මට්ටම්. ඕකෙදී පටිසංවිදා මග්ගේ ඥාන කතා කියලා කොටසක් තියෙනවා. තෙසත්ත ඥාන ගැන පෙන්නනවා. 15 වෙනි ඥානය වත්තුනානත් ඥානය. වස්තුන් ගැන නුවණැති කරගන්න ඕන කොහොමද කියලා බුදුහාමුදුරු මෙන්න දීලා තියෙනවා. අපි මේ අමාරුවෙන් එක එක්කෙනා කියන දේවල් කරන්න ගිහලා රූප කලාපුල අනිත්‍ය බලනවා නොයෙක් දේ. නමුත් කවදාවත් වෙන්නේ නැහැ. ඒ හින්දා මුන්ට මම කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියෙනවා. ත්‍රිපිටකය කෙරෙහි විශ්වාසය තියෙනවා. ඊට පස්සේ ගෝචරණානත්ය ගැන ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද කියලා 16 වෙනි ඥානය ගැන තියෙනවා. ඒක ඉතින් කොහොමද ඇති කරගන්නේ? දැන් වස්තුනානත්ය ගැන නිකම්ම අදහස් ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ අජත් වවත්තානේ පඤ්ඤා වස්තුනානත්ය ඥාන. ආධ්‍යාත්මික ධර්මයන් මෙනෙහි කරන නුවණට කියන වස්තුමානත්වයේ ඥානය කියලා. වස්තු ගැන දන්නා නුවණ කියනවා. ආධ්‍යාත්මික. එතකොට කොහොමද අවස්ථාපන කොහොමද යා මෙනෙහි කරවල යුත්තේ? කොහොමද බලන්නේ? චක්කුන් අජත්තම් වවත්තේති. එහේ ආධ්‍යාත්මික එකක් කියලා යා මෙනෙහි කරනවා. දැනගන්නවා. හොඳට දන්නවා. කන නාසය දිව ශරීරය ආධ්‍යාත්මිකයි කියලා එයා හොඳට මෙනෙහි කරනවා. ඇහැ අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හටගත්ත කියලා මෙනෙහි කරනවා. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා මෙනෙහි කරනවා. ඔන්න ඔය ඇහි මෙනෙහි කරන්න ඕනේ අපිට අවබෝධ වෙන ලක්ෂණ ටික. මේවා තේරුම් ඇයි කියලා දන්නවද? මෙන්න මේ තේරුම් ටිකේ තමයි ඔය ඔය පෙළ ඔය පෙළේ තියෙන තේරුමේ තමයි නිවනමයි හැපිලා තියෙන්නේ. නිවන අයිතුක්ක්ක්වත් නෑ. ඇහැ අජ්‍යත්තම වබත්තේති. ඇහැ ආධ්‍යාත්මිකයි කියලා කියන්නේ ඇයි? ආධ්‍යාත්මය කියලා බලන්නද කියලා කියන්නේ ඇයි? උන්ට යා ආත්පස මේ මෝඩකමට වෙනද දකින විදිහට නීවරණ සහගත ඉගෙන ගන්න විදිහට හිත බන ඉගෙන ගන්න නැහැ. අපි ගහුම් පන්තියකට ගිහම ඉගෙන ගන්නවා වගේ. නැත්තම් ඌයන පන්තියකට ගිහිල්ලා කුකරි ක්ලාස් එකකින් ඉගෙන ගන්නවා වගේ මේකත් ඉගෙන ගන්න. ඒ කියන්නේ නීවරණ වලට හිත දීලා අපි ඉගෙන ගන්නවා. නමුත් මේ දහම ඉගෙන ගන්නකොට ඒ වචනේ ලක්ෂණය හරියට Tamanගේ අදහසට ගලපන්න තු හරියට ඉගෙන ගන්න උත්සාහවත් වෙනවා. ඒක තුලින් තමයි අර්ථය එන්නේ. අජත්තම් වවත්තේති කියලා ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් කියනකොට හොඳට මේකෙන් කියනවා බහැර ආයතනයක කිසිම වෙලාවක ඇහැ දකින්න එපා කියන එකක් කියනවා. බහැර ආයතනයකින් ඇහැ දකින්න බෑ ඇහැ හම්බ වෙන්නේ නැහැ. ඇහැ තියනවා නෙමෙයි කියන එක කියනවා. ඊට පස්සේ එයාට මේ නෝන තිබුණාම කවදාවත් රූපෙන් ඇත්ත හම්බ වෙන්නේ නැහැ. ඩග්ගල දන්නවා ඇහැ කියලාවත් මේක රූපය මිසක ඇහැ නෙමෙයි. ඇයි? එයා ඇහැ ඉගෙනගෙන ඉඳලා ඇහැ අධ්‍යාත්ම බවත් වෙච්ච ආධ්‍යාත්මික ධර්මයක්. දැන් අද අපිට දැන් මෙහෙම පේනකොට මට අපිට පේනවනේ මේ තව ඇස් කියලානේ. එයා හොඳට දන්නවා මෙතෙන්ද සාපේක්ෂව මේ ඇස් නෙමෙයි. අපි හැම වෙලාවෙම තමන්ට සාපේක්ෂව මේ හිතන්න ඕනේ. තමන්ට සාපේක්ෂව. මෙතෙන්ට සාපේක්ෂව මේ රූප. ඔක්කොම රූප. ඊට පස්සේ ඔය සතහනම කඩදාසිය ගැන්දොත් ඒකත් ඇහැද චිත්‍ර ටික. ඒ ඒ ඇහැයි මේ ඇහැයි අතර වෙනසක් තියෙනවා. මේ රූපේ හොඳට හිත කියනවා රූපය ඇහැයි කියලා ලෝකේ හඳුනනවා. හඳුනන මේ රූප මේ රූපෙට කෝප්පි කියලා බලනවා වගේ. වර්ණ සටහන රූපයට. මේ රූපේට ඇහැ කියලා හඳුන ගන්නවා ලෝකයා. කියලා යා දන්නවා දැන්. මේ ඇහැ නෙමෙයි මේ රූප තව රූපයක් හඳුන ගන්නවා මේ ඇහැ කියලා. කියලා හොඳට හිත තියෙනවා. මොකද යා හොඳට දන්න මේ බාහිරෙන් තියෙන ඒකයි අතන චක්කුන් අච්ඡත්තම් වපත්තේති කියන ඇහැ ආධ්‍යාත්මිකයිමයි කියන වචنين කියනවා හොඳට නුවණ වටලා අරගත්තාම ඇහැ බාහිරෙන් හම්බ වෙන්න බෑ කියන එක කියනවා තේරෙනවද මේ වචන කියන්නේ නිකන් නෙමෙයි එතකොට එයා දන්නවා බාහිර රූපේන රූපයකට වටාපතක් කිව්වනම් රූපයකට වටාපතක් කිව්වනම් වටාපත කිව්වේ රූපයකට රූපයකට කෝප්පේ කිව්වා. රූපයකට ඇහැ කියලා මේ. රූපයකට කියපු නම්. එතකොට රූපේ කිසිම තැනක යාට ඇහක් හම්බ වෙන්නේ නැහැ. ඒක මේ ගොඩක් කියමු. ඊට පස්සේ මේ සතහනම කඩදාසියක තිබුණත් ඒද රූපයක්. තේරෙනවද? ඊට පස්සේ මේ දැකපු රූපේ හිතෙන් සිහි කරන්න පුළුවන් එතකොට දැකපු රූපයට කෝපය කිව්ව හිතෙන් සිහි කරනකොට කෝපය සිහි කරනවා කියලා ඒ වගේ දැකපු රූපෙට ඇහැ කිව්වා ඒක හිතෙන් සිහි කරනවා එතකොට ඇහැ කියන රූපේ හිතෙන් සිහි කරලා ඒද ඇහැ නෙමෙයි දැන් රූප ආයතනයේ සිහි කරලා ඊට පස්සේ කණ්ණාඩියක් ඉදිරි පිටට වැටුනොත් රූපේ හොඳට ගන්නවා යා. මේද රූපේ. කෙලිස් වශයෙන් යන්නේ මෙහි තියෙන කෙහි කියලා යන්නේ මොකද? මෙහි තියෙන ඒවා එහෙట్లా වැටෙන්න බෑ. දැන් අපි හිතාගෙන ඉන්නේ මෙහි තියෙනවා කියන තැනකින් හරි ඒද රූපයක ප්‍රතිබිම්බයක්. ඈට පේන රූපයක්මනේ. ඒ කියන්නේ හිතට පේන දේ උදව් කරගෙන අපි පරණ කෙලෙසිට ඇඳලා මෙහෙ තියෙනවා කියලා ඔය හිතලා තියෙන හොතර බලන්න. නැත්තම් මෙහෙ ගැන නිමිත් ඔය වගේම ඇහැට වැටුණු ඒ කියන්නේ කණ්ණාඩියට වැටුණු දෙයකින් නිමිත් අරගෙන මේ මගේ ඇහැයි කියලා හදාගත්ත කෙලෙසිට ගලපලානේ ආය කණ්ණාඩියට නෝඩ අර කෙලෙසිට ගලපලානේ මෙහෙ තියෙන එක කියලා එන්නේ. නැත්තම් මෙහෙ තියෙන එක කියලා නිම්මක්කට නැහැනේ. තේරුණාද? කියන හොද්දට සිවුම හිතන්න. ඔන්න අන එතනයි ඕනේ. දැන් උපන්න දවසේ ඉඳන්ම ඇස් දෙක වහාලම තිබුණොත් මුකුත් ඡාය මුකුත් දැකලා නැතුව අල්ලුතින්ම එයාගේ මූණ ඇස් දෙකවත් දැකලා නැත්තම් කණ්ණාඩියක් ගාවට ගහින්ලා පෙන්නුවොත් පෙනෙයි එයා හිතනවාද මේ පේන දේ මෙහි කියලා ඇඳයි කියලා? නෙමෙයි නෑ. ඇඳන් දෙවීමක් නෑ. ඊගාවට ඔය පේන එක සිහි කළා අපි හිතාගෙන ඉන්නවා මෙහි තියෙන එක තමයි එහෙට වැටුනේ කියලා හිතාගෙන ඉන්නකොට දැන් හිතේ තියෙනවනේ අපි ඒ කියන්නේ කණ්ණාඩියට ගියත් නිකන් දැන් ඇහක් තියෙනවා කණ්ණාඩියේ ඡායාව සිහි කරගෙන දැන් මගේ හැයි මගේ හැයි කියලා හිතේ එකක් තියෙනවා අපි. තේරෙනවද? කණ්ණාඩි ගාවට එනකොට එහි වැටෙන්නේ මෙහෙක කියලා ගැළපී මේක නෙමෙයි අර අර මනසේකට මේ ගලපන්නේ අපි. මොතර බලන්න මහා විශාල කෙලෙසකින් අපේ ජීවිතේ වෙන්නේ. කවදාවත් මේ මුකුත් දන්නේ නැහැ. ඒකේ මම ගත්තේ හරියට අජත්ත වවත්තේට කියන එක වචනේ ගන්න ඕක තේරුම් ගන්නකොට කියනවා කණ්ණාඩියකට වැටුණත් ඇහැ ඇහැට බාහිරින් ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපමනේ තේරෙනවද ඇහැට පෙනෙන්නේ වර්ණ සතහම්ම නේද එහෙනම් කණ්ණාඩියකට වුණත් මෙහෙම පෙවුණත් කඩදාසියකට වුණත් මේ හැම තැනකම රූප හොඳට රූපායතනය කියලා හිත තිබ්බොත් ඇස් දකින්න බැරි වී රූප. තව රූපයක් හඳුනන හැකියාව. ඒකනේ. ඊට පස්සේ හිතෙන් සිහි කරු දැකපු රූපය සිහි කරනව නේද කියලා හඳුනගත්තොත් සිහි කරන සිහි කරන එක මේකට ගලපන්නේ අපි. දැන් අපි ඇහැ කියලා සිහි කෙරුවොත් ඕගොල්ලෝ ශනිකව සිහි කරනකොට හිතේ හැඟීම් තියෙන මේ ඇහැ ගැන ඊ හිතුවේ කියලා. තේරෙනවද? ඔය හිතෙන් සිහි කරනකොට මේ ඇහැ සිහි කෙරුවා කියලා දැන් ඇහැගෙන ඇහැගෙන බලන්න කියන්න ඇහැගෙන ඕගොල්ලෝ දන්නවා. ඔය හිතේ තියෙන ඇහැ සිහි කලේශනිකව මොන විදියටවත් පෙන්වන්නේ හිතේ තියෙන කියලා මේ ඇහැම සිහි කෙරුවා කියලා හිතෙන. ඔය මිනිමමයි කණ්ණාඩියේ දාමට එනකොට ඇහැන්නේ අපි. හරියට රූපයේ පිටසින්ද දැක්කොත් දැක්කොත් මේ හැම රූපයක්ම රූපායතනේ හිතෙන් සිහි කරනකොට ධම්ම ආයතනයේ පරියාපන්න රූපයක් ඒක දැන් හිතට දින චිත්තජ රූපයක් අන්තිමට ඇහැ කියන එක සිහි කෙරුවොත් සිහි කරනකොට උපදින ඇහැ හඳුනගන්න දැන් මේක චිත්තජයි පේනකොට හඳුනගන්න රූපයි ඇහැ දන්නේ එතකොට එයා දන්නවා ඇහැ කියන එක කෘත්‍යයක් නුවණක් විතරයි කියන දැනගන්න ඔන්න ඔය මට්ටමට එනකොට ඔක්කොම ආයතන ටික අතහැරෙනවා. කෙලින්ම කිසි කෙලෙක ඇහැ අනිත්‍යයි කියලා දකිනවා. ඇහැ අනාත්මයි කියලා දකිනවා. හටගත් ඇහැ නිරුද්ධ වෙනවා කියලා දකිනවා. එදාට තමයි යා ඇහැ පිරිසිදු දකිනවා කියන තැනට එන්නේ. තේරෙනවද? එතකොට මේ ඇහැ අනිත්‍ය දකින්න කලින් මොකද? රූපය පිළිසෙන් දැක්කා. මේ වර්ණ රූපය කියන එක වෙනම අයින් කළාම මේ වර්ණ රූපය හොඳට පිරිසින් දකින්න චිත්තජ රූපයේ හිතට පේන ධම්මායතන පරියාපන රූපය වෙනම දකින්න රූප ටික වෙන් කරගත්තාම ඇහැයන් තියෙන ඒකයි රූපේ පිරිසිඳ දකින්න විතරයි අපිට කරන්න තියෙන්නේ වෙන මොකුත් අනිත්‍ය බලන්න කඩන්න මොකුත් කියලා නැහැ කොහොමද වෙන්න තියෙන අනිත්‍ය පෙනේ නමුත් ඕක ගොඩක් ගන්නකොයි ඔය කියපු සිද්ධිය ඕගොල්ලන්ගේ ආවරණීය ධර්ම දුර්වල තිබුණා මේ දැන් ඇති පේනවා යම් කිච්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන එක ඉතුරු නැතුවම පේන ওই ටිකෙන් ඇති. නමුත් දැන් අපි දන්නවා දැන් ඕන ওই වගේ තැන තමයි අපි සම්මාදිට්ඨිය. ඇහි අනිත්‍ය දැනගත්තා. දැනගත්තා. නමුත් දැන් පේන්නේ කිව්වා ඇහැ දකින්න බෑ රූපායතනයකින් මේ පේන ඔක්කොම රූපය ඇහැ නෙමෙයි හිතට සිහි වුණත් ඒක චිත්තය රූපයක් ඇහැ නෙමෙයි කණ්ණාඩියක් ගාවට ගියාමත් ඒක රූපයක් එතකොට මෙහි කියන එක නෙමෙයි. මෙහි කතාවක් මෙහි කතාවක් කියන්නේ. මෙහි කියලා ගන්න තීරණයම ප්‍රපංචය. ඒ කියන්නේ කලින් අත්දැකීමකට සාපේක්ෂව හිතට ඇගෙන එක. කොද්දට ලුණු දානවා වගේ එකක් ඔය කරන්නේ. එතනදි. කියන පෙන්වහම නමුත් Taman දන්නවා නමුත් Tamanට බෑ. Tamanට තාම තීරණය වෙන්නේ ඒ වුණාට මේ ඇහැ තියෙනවනේ කියන තැනකින් තමයි මේ හිතේ තියෙන ඇහැ ඇදෙනවම. දැන් මොකද කරන්න තමයි සීලයකට විතර හිත සමාධි කරන නීවරණ ධර්ම දුර වෙනකොට ඔය ඇත්ත මෙනෙහි කරන්න විතරයි ඕන. මොකද හිතේ නැවෙන චිත්තජ රූපය අතහැරවලා තියෙන නීවරණ ධර්ම. මේ ඇහැ නිරුද්ධ වෙච්ච ගතියේ ඇහැ නැහැ කියන එක Tamanට පේනවා. පේනකොට ඇහැ අනිත්‍යයි, ඇහැ අනාත්මයි, ඇහැ දුකයි, ඇහැ ප්‍රත්‍යයෙන් හටගත් එකක්, ඇහැ සංකතයි කියන ටිකත් ඔක්කොම පේනවා. ඇහි මේ බඳු තියෙන තැනක ඇස් මවාගෙන විඳපු දුකේ කලකිරෙන එදාට. එදාට ලෝකෙ කිසි ඇහැකට තණ්හා කරන්නේ නැහැ. මොකද ලෝකෙ තියෙන අපි තණ්හා කරන මෙච්චර කල් මේ වගේ තන් ඇස් වලට මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවා ගන්නවා. ඒ ඇහත් එක්කම ලෝකෙම නෑලිලා. ඒක ඒක මං කිය ඇහැ ඇහැ පිළිසින්ද දැක්කම ඇත්ත. දැනගන්න. ඇහැ පිටින් දකිනවා කියනකොට මගේ මනස ගණ්ඩ වෙනවා ඒ මට්ටමට ඒක උනත් හැම එකක්මත් වෙනවා. ඒ වගේ අපිට තියෙන්නේ ඔන්න ඔය ආයතන ටික. සම්මාදිට්ඨිය කියනකොට නොයි දකින මට්ටමකට ගන්න. ඒ දැකීම නිසා අපේ ජීවිතය හැදෙන්න ඕනේ. ඒ විදිහට අපේ ජීවිතය ස්ථාවර වෙන්න. ඉතින් ඔය ඇත්තටම ත්‍රිපිටකය කියලා කියන්නේ නිවන් මඟ. අද මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න උගන්වන්නේ නැතුව මොනවා හරි දෙයක් කරන කම නිසායි ලෝකෙ ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. නමුත් පෞද්ගලික මත අතහැරලා පිටට තියෙන අර්ථ ටික පෙන්වන දැන් අපේ රූප කලාප කලාප කඩ කඩ කඩ කඩ ඕගොල්ලෝ බලන්ද ඔය ඇහැතිය ඇහැ තියනවා කියන ගතිය නැකේද කියලා මෙහි රූපේ කඩලා කඩලා කඩලා අයින් කරන්න පුළුවන් මේ පේන ගතියේ ඇහැ ওই රූපෙත් බාහිර තිබුණු ඇහැක් වුණා. දැන් මෙහෙ කැඩුවට අයින් වෙන්නේ කොහොමද මෙහෙ තියෙන එකක්? ඒකනේ මේ රූපය අපි කියමු අපේ යාළුවෙක් කෙනෙක් සමහර විටක මැෂින් එකකට වැටිලා ඇඹරලා කුඩු වෙලා නමුත් යාළුවා එහෙමම ඉන්නවනේ අපි. ඉතින් එහෙනම් මේ රූපේ කඩලා කඩලා කඩලා බැලුවා කියලා මට මේ කෑහ ආයි වෙයි. ඇහැ කියන එක ඇති වෙලා තියෙන කොටින්ද කියලා බලන්න. අවිද්‍යාව පත්‍ය සංකාර. මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාරයක් ඇහැ කියන එක. එතකොට මේ ඇහැ නැති වුණොත් නියම ඇහැ අපිට ඇහැ පිරිසිඳ දක්න තැනට එනවා. ඇහැ පරිණේය ඇහැ පිරිසිඳ දක්න. ඇහැ පිරිසිඳ දැක්කොත් අතීත ඇහැ නිරුද්ධ වෙලා අනාගත ඇහැ ඉදිරියට වර්තමාන ඇහැ කියන එක හටගෙන නිරුද්ධ වෙන එකක්. කියන එකත් එනවා ලෝකයේ ඇහැ කියන මෙහෙම ප්‍රපංචයකුත් පවත්වනවා කියන එකත් එනවා. එතකොට තමයි දැන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් ලෝකයේ එක වේදනාවට දෙපාරක් දුක් වෙනවා. එක වේදනාවට දෙපාරක් දුක් වෙනවා. දැන් අපිට මෙහෙම ඇන්නොත් කෝටුවකින් කෝටුවකින් ඇනීම නිසා කයට උපන්න ලොකු වේදනාවක් දැනෙන්නේ. වේදනාවක් දැනෙනවා ඇහැ ඇඳ වීමේ දුකක් වෙනවා අපි. කයේ දුකයි ඇහැ නැතිච්ච දුකයි දෙකම වෙනවා අපි. සහතන් වහන්සේ නමක දැන්නේ. කය කෙලවර කොට ඇති වේදනාව විතරයි. දිවි කෙලවර කොට ඇති වේදනාව විතරයි. ඇහැ නැතිච්ච වේදනාවක් නැහැ. එහෙම එකක්. කාය සංපස්සේ නිසා උපන්න දුක දැනේ. ඇහැකින් වෙන දුක නැහැ. අද අපි ඇහැ නැත් ඇහැට වැඩිච්ච දුකයි, කයට දැනෙන දුකයි දුක් දෙකක්. බුදුරජාණන්සේ කලම දේශනා කරන ලෝකයක් එක ස්පර්ශයට දෙපාරක් දුක් වෙනවා. <laughs> කාය සංපස්සජා වේදනාවක මනෝ සංපස්සජා වේදනාව දෙක. ඒ වගේ. යවුවොත් එන්නොත් කාය සංපස්ජා වේදනාවක් නිදී අත අතට වැදුන වේදනාවක් නිදී නැත්නම් අත තුවාල වෙච්ච වේදනාවක් නිදී යති. ඉතින් ඒ වගේ හැමදාම අපි දෙපාරකින් දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඇස තියෙන නිසායි ඇස් පහස නිසා තමා තුළ සැප දුක් උපදින්නේ. කන තියෙන නිසායි සම්පහක නිසා තමතුර සැප දුක් උපදින. නාසය තියෙන නිසා දිව තියෙන නිසා කය තියෙන නිසායි තමතුර සැප දුක් උපදින. බඩ තියෙන නිසායි සාපේපාසව දැනේ. අත් තියෙන නිසායි ගැනීම ලැබෙන පේන. පාදයක තියෙන නිසා ඉදිරියම අපසයන් පේන. මහන්නේ ඇස නැත්තම් තමා තුළ ඇස් පහත නිසා උපදින සැප දුක් නැහැ. කන නාසය දිව නැත්තම් ඒ ස්පර්ශය නැහැ. බඩ නැත්තම් සාපේපාසව නැහැ. අත් අත් දෙක නැත්තම් ගැනීම තැදීම නැහැ. කකුල් නැත්තම් යෑමේම නැහැ. හන්දි පුරුක් නැත්තම් නැනීම දිගැරීම කියනවා කියනවා. මේවා නැත්තම් නැනීම දිග. ඒ නිසා මහණේ ඇහැ නැති කරගන්න, කන නැති කරගන්න, නාසය දිව ශරීරය. ඔය කිව්ව මැරෙන්න කියලා. ඉතින් මැරුණා නම් ඉතින් එයාට ඇහැ නැහැ, කන නැහැ, දිව නැහැ, අතපය නැහැ. ඉතින් ඉබේම ලැබෙනවා, ඉබේම නිවනනේ. ඉතින් සාරා සංකල්ප ලක්ෂ්‍ය පෙරුම් පුරන්න ඕනේද මැරෙන්න කියන්නේ? ඒකයි දින ප්‍රශ්නේ. නමුත් මේ බුදුදහම මම කියන්නේ ඒකයි. තුම්ම තීච ඒ ඥාන දර්ශනය හා සමාන ඥාන දර්ශනයක් ලෝකේ නැහැ තව. හිතන්නවත් නැහැ ඒකට. බුදුදහම දන්නේ දන්නේ නැති හින්දා සමාන කර කර ඉන්නේ ඒකට. ওই වෙන මුකුත් නෙමෙයි කියන්නේ. මේ සම්පූර්ණ මේ ශරීරයම පාලනය කරවන්නේ මනෝමය සිද්ධියකින් අතුව ඒ නිසා මුද්දට නිකමට හිතන්නකෝ මේ රූපය අදත් මලමිනේ මගේ මූණ මෙහෙමයි, මගේ හැඟීම මෙහෙමයි, මගේ වර්ණය මෙහෙමයි, මගේ ඇහැ කන මෙහෙමයි කියලා. මේ ඔක්කොම ටික එතකොට තියෙන්නේ අපේ මනසෙන්. අදද මලමිනිය කියනකොට ඒ රූපෙට එහෙනම් තේරෙන්නේ නැන්නේ. රූපය අතුරු කරගෙන ඉන්නේ හිතෙන්නේ මේ ඔක්කොම තියෙන්නේ. ඕකෙන් තියෙන්නේ. ඔක තේරෙන්නේ අපිට කිව්වට ගතිය එන්නේ නැහැ. ඒ කියන්නේ මේ කය අනුව මෙදිට. ඉතින් ඒකයි මට මතක් කරන්න තියෙන්නේ. අපහසුවකින් තොරව පංච උපාදානස්කන්ධ ලෝකයේ කියනක ඕගලන්ට තේරෙනවා කයෙන් වෙන් කළා අරගෙන මේ සීලයක පිළිපලා හිත වඩන්න විතරයි. ඉතින් හිත වඩනවා කියලා එකතැනක ඉඳගෙන භාවනා කරනකොට හරි අමාරුයි. එහෙම නැත්නම් මේ වගේ ඥාන දර්ශනයක් ගන්න අමාරුයි හිත වඩන්න නැති. අර මුලින්ම කිව්වා වගේ දස සංඥාවෙන් හැම වෙලාවෙම ඉන්න පුළුවන් නම් මාරු මාරුට මාරු මාරුට කුමන හෝ එකක මේ කෙලෙස් අඩු වෙනවා කියන්නේ. ඒක තමයි දැනට කරන්න තියෙන එකම ප්‍රතිකාර. ඔක්කොම ටික වෙනවා මෙතන. අයිතිකාරයට පවත්තන්න ආහාරයක් නැත්නම් අයිතිකාරයක්. ඇහැ ඇතිතා පුද්ගලයයි. කන ඇතිතා පුද්ගලයයි. සත්‍ය සත්‍ය කියන්නේ කාටද? ඇහැ සත්‍ය, රූපේ සත්‍ය, කන සත්‍ය, සද්දේ සත්‍ය. රූපේ තිබුණ ළඟදී පුද්ගලයයි. සද්දේ තිබුණ ළඟදී පුද්ගලයයි. ඇහැ තිබුණ ළඟදී පුද්ගලයයි. ඇහත් නැත්තම් රූපත් නැත්තම් කනත් නැත්තම් මේ මේ ආයතන තුලම නැත්තම් පුද්ගලයා අන්තිමට යම් ස්කන්ධයක් හට ගන්නවා නම් වර්තමාන ප්‍රත්‍යයෙන් සිහියත් ඒ ස්කන්ධය කෙරේ නුවණට ඒ ස්කන්ධය කෙරේ සිහි නුවණින්ම ස්කන්ධය හට ගන්නවා සිහි නුවණින්ම පවතුන සිහි නුවණත් එක්කම නිරුද්ධ වෙනවා ප්‍රතිපක්ෂයත් ඉතුරු වෙනවා හැම වෙලාවෙම පුද්ගල භාවයේ ලක්ෂණය තමයි තමන්ට ප්‍රතිපක්ෂයම හම්බ වෙන තාක් පුද්ගලයා ඉන්නවා කියන එක දැනගන්න. මට කරන්න පුළුවන් ඉදිරියක් හම්බ වෙන තාක්. තේරෙන්නේ? ගියාට පස්සේ හෝ මට ඉතුරු වෙනවා නම් පස්සේ හරි සිහි කරන්න. හම්බ නොවුනත් ඇති බවට උපද්දල හෝ ගන්න යමක් බාහිරින් මට තියෙනවා. හම්බ වෙනකොට Tamanට යමක් හම්බ වෙන්නේ. කියලා තුන් කාලෙම බැහැරින් හම්බ වෙන තාක් පුද්ගලයා රැඳෙනවා. ඊට පස්සේ තමන් තුලම ස්කන්ධයත් එක්කම සිහි නුවණ ඉපදිලා ස්කන්ධයත් එක්කම නිරුද්ධ වෙනකොට අල්ලන්නේ නැහැ. පුද්ගලයෙකුට ඉඩ නැහැ. කරන්නයි කරන දේ දෙකම එකට. එතකොට පුද්ගල භාවය නැහැ. පුද්ගල භාවයේ ලක්ෂණය තමයි හැම වෙලාවෙම අහු වෙන්න යමක් ඇති. අහු වෙන්න යමක් ඇති. අහු වෙන්න යමක් කියන්නේ නැති වුණොත් එතකොට දැන් අර මැඩිකරුම් යනකොට ඉස්සරහ යන කෙනාව ඒ අස්සෙක් පිට යන පිටිපස්සෙන් යන පිටිපස්සේ ඉන්න කෙනාට අල්ලන්න පුළුවන් ඉස්සරහ ඉන්න කෙනා. දැන් කරකිනවා. ඇයි? මෙයත් ඉඳගෙන ඉන්නේ, එයත් ඉඳගෙන ඉන්නේ, මෙයත් යන වේගෙම එයත් යනවා එකටම නේද අල්ලන්න පුළුවන්. කැරකිලා විතර අල්ලන්න බෑ. බැරි වෙලා කැකෙන කෙනාට හිටගෙන කෙනෙක් හිටියෝ. අල්ලන්න පුළුවන් නේ? අල්ලන්න පුළුවන්. ඒ වගේ කැරකෙන එකත් එක්ක ඒ ස්කන්ධ ටිකත් එක්කම සීනෝන හතගෙන සීනෝන ප්‍රතිග්‍රහණ නිරුද්ධ වෙනවනම් අල්ලන්න එකක් නෑ. ප්‍රතිපක්ෂයක් තිබුණොත් ඇල්ජේ. එතකොටයි පුදුලයි ඉතින් හැම වෙලාවෙම. ඒකයි අන්තිමට කොච්චර හරි කියනවා මෙහෙම හටගෙන නිරුද්ධ වෙන එක හිස් බව හරි තියෙනවා නම් ඒක තැල්ලයක් පුද්ගලයා ඉන්නවා. ඒ හිස් බව කියලා එකක් තියෙනවා. දැන් මෙහෙ රූපයක් ඉතුරු වුණා වගේ තමයි හිස් බවක් තියෙන්නේ ඉතුරු වෙලා. දැන් කිසිම දෙයක් නැති හිස් බව බලන්න පුළුවන් කියනකොට බලන්න හිස් බව කියලා එකක් එයාට ඉතුරු කැරගෙන එක ඇතුළේ කැරගෙනව නෙමෙයි. දැන් මෙහෙම තිබුණොත් චිත්තජයසය ටික උපනනිකාම හිස් බව කියන අදහස ඇති වුණා ඒ චිත්ත වේගයත් එක්ක නිරුද්ධ වෙනකොටම හිස් බව කියන අදහස නිරුද්ධ වෙනවා කියන අදහසින්ම මෙයාට හිස් බව තතිව නැති වුණා. හිස් බව කියලා කිව්වොත් නෑ. තේරෙනවද? මම කියන එක තේරෙනවා. ඒ වගේ දැන් හිස් බව තිබුණොත් අපි පැත්තකට ගියද හිස් බව කියලා. ආයෙත් හිස් බව අරමුණු කරලා හිත ඉකද්ද හැකියි. දැන් හිස් බව කියලා එකක් තියෙනවා. ආයෙත් ඒ හිතේ පිටුල නිරුද්ධ වෙනවා දැන් හිස් බව කියලා. ඉතින් ඒ හිස් බව කිසියම් දෙයක් නැති ශුන්‍යතාවය කියනවා කිව්වොත් එකයි මේ මේ රුකියක් තියෙනවා කිව්වොත් එකයි. වෙනසක්. කිසිම වෙනසක්. ඕනනම් රූපේ රළු සිඹතියක් පිළිච්ච. උපාදාන වෙන්න තියෙන ටික උපාදාන වෙලා. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ එහෙම ශුන්්‍යතාවයක්වත් ඉතුරු කරන්න බෑ. ඊට පස්සේ අපි කියමු කිසිම නිමිත්තක් නැහැ අනිමිත්ත බව ශුන්්‍යතාවයක් තියෙන්නේ. ඒකවත් කියනවා නෙවෙයි. මේ සිතෙන් ශුන්‍යතාවය කියලා සිහි කරපු නිසාම ශුන්‍යත සංඥාවක් ඇති වුණා නේද? ඒ සිතේදී සිත නිරුද්ධ වෙනකොට මේ සංඥා නිරුද්ධ වෙනවා නේද කියන තැනකට යනකොට ශුන්‍යතාවයේද ඒ ශුන්‍යත සංඥාවද හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දකින්නකොට ශුන්‍යත ස්වභාවය සැබෑම ශුන්‍යත ස්වභාවය සාර්ථකයි. ශුන්‍යත ස්වභාවය අරමුණු කරන කම්ම එක සංකතයි මෙහෙම කිරීම නිසාම ශුන්්‍යත ස්වභාවය සාක්ෂාත් වෙලා ඒක අරමුණු ගන්න. ආයෙත් අරමුණු කළොත් අරමුණු කරන එකට නුවණ. ඒ වගේ කිසිම වෙලාවක යථාර්ථයට ඊට වගේ ප්‍රතිචාරයක් දක්වන්න බෑ. ඒ නිසා තේරෙන දේ කියුවේ ඒ කියන්නේ හිස් බව හරි තිබුණ තියෙන දෙයක් වුණා. ඒක නිත්‍යයි. ඒ කියන්නේ හිස් බව කියලා එකක් තියෙන හින්දා මට ඒක අරමුණු කරන්න පුළුවන්. ඒක අරමුණු කරන්න සිත් උපදින්නවා. මම මගේ සිත උපද්දලා හිස් බව අරමුණු කළා මම සිත නිරුද්ධ වෙනවා. නමුත් හිස් බව තියෙන ලෝක සංඥාතාවය ඇති. හිස් බව ඇති. කිසිම දෙයක් නැති හිස් බව තිබුණොත් ඒක විඥානයේ තියෙනකොට නත්ති කිංචි කියලා ලෝකෙක උපදිනවා. කිසිවක් නැහැ කියලා ආකින්චායතන කියලා ලෝකෙක උපදිනවා. එතකොට ඒද ඒ සංඛාර නිමිත්තේ ආයසන්තිතිය වුණාම කල්ප 40000 ගිහිල්ලා හරි කම ආපහු මේ රූපේ තියෙනවා කියන මට්ටමට ආයෙත් අලු වෙනවා. ආයෙත් පිටුට. ඒ හින්දා මුද්දට මතක තියාගන්න ඕන මැඩි ගරවුම් යනවා වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. ඉතින් ඒකේන අල්ලන්න බෑ වගේ උපදින සිතත් එක්ක පෙනෙන දෙයි චිත්තජයසික ටික ඉපදීම නිසාමයි පෙනෙන බව චිත්තජයසික ටික පවතිනකම් පෙනෙන බව පවතිනවා චිත්තජයසික ටිකත් එක්කම පෙනෙන දේ නිරුද්ධ වෙනවා. කියන නුවණ එක ඉලක්කයට ආවොත් ප්‍රශ්නේ හරි එතකොට තමන් දැනගන්න ඕනේ එහෙම වුණොත් පැත්තකට ගිහලා දැකපු දේ ඉතුරු කරන්න හම්බ වෙන්නේ මේ වෙලාවේදී තියෙන දේ දකින්න බෑ තියෙන රූපේ දකින්න බෑ ඒ හිඳ රූපේ ඉතුරු වෙන්නේ නැහැ ඇයි ඒ තියෙන දේ දකින්න බෑ කියලා කියන්නේ රූපේ තිබ්බොත් නේ ප්‍රශ්නේ රූපේ තියෙනව නෙමෙයි මේ චිත්තචෛතසික ටික නිසා තමන්ම උපදවාගෙනයි ඇවිල්ලා තියෙන්නේ. මේ ස්කන්ධ ටිකේ චිත්තචෛතසික ඉපදීම ඔය රූපේ ඉපදීම. චිත්තචෛතසික පවතිනකම පවතින චිත්තචෛතසික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා කියන තැනදී තේක හදාගෙන දීුවා. එතකොට තිබුණා නෙමෙයි මේ ඥානදර්ශයේම තියෙන තියනවා නෙමෙයි මේකද අවස්ථාවටවත් බාහිර තියනවා නෙමෙයි මොකද බාහිර තියනවා කියන්න වෙන්නේ බාහිර තියනවා කියන්න වෙන්නේ එන්නේ තිබුණා කියන තැනකින්. තිබුණා නම් තමයි බාහිර හම්බ වෙන්නේ. තිබුණ නැත්තම් අවස්ථාවට හැදෙන කියන කෙනා. එතකොට අල්ලන්න. එතකොට නෑ පුද්ගලයා නැත්තේ. ඒ නුවණ නැතුව අතීතය ගැන හිතන්නෙත් නෑ අනාගතය ගැන හිතන්නෙත් නෑ වර්තමානයේ තමයි ඉන්නේ. වර්තමානයේ දකින්න පුළුවන් නම් මට. පුද්ගලයා ඉන්න හොඳට. ඒකේ ලක්ෂණය තමයි පැත්තකට ගියාම ආපහු යව සිහි කරන්න පුළුවන්. අර ශුන්‍යතාවය වගේ. අවසර ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයටම අදාළව මම ප්‍රශ්නයක් අහන්න ඉස්සර බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ වගේ දැන් අපි ඒක දැකපු දේ එවෙලෙම චිත්තය අපි නිරුද්ධ වෙනවා. එතකොට ඒක ඇත්තටම අමතක වෙනවා හරිය අපේ හිතේ තැම්පත් වෙන්නේ නමුත් අපේ පුතග්ජන ස්වභාවය අපි දැන් පොඩි කාලේ ඉඳලම යම් යම් මතකයක් තියෙනවා. යම් යම් දේවල් අපි තුල පුද්ගල ස්වභාවයක් නැවිලා තියෙනවා. ඒකම නිවේද අපිට මේ ආත්ම කියන ස්වභාවයේ එන්නේ. ඒකම තමයි. එහෙම. ඒක නැති කරගන්නේ කොහොමද කියන්නේ? නැති කරන් දෙන්න ඕනේ. ඇත්ත දකින්න නැති වෙයි. ඒ වෙලේ වෙලේ දකින්නකොට ඒ වෙලේ දැන් මම මේ හැම දෙයකම මෙච්චර වෙලාම කියන්නේ. ආපහු එකට දෙන්නේ. මේ හැම එකකම කියන්නේ අපිට මේ ඔක මේ ඇත්තක් වෙනවා මම දකින්න ඉස්සර තිබුණා මේ එකෙන් පස්සේ දෙන්නේ වර්තමාන මේ ආයතන ටිකත් එක්ක හටගත්තා හටගත් එක ඒ චිත්තයිසික ටිකත් එක්ක පේන දෙයක් නිරුද්ධ වෙනවා කියලා ඇත්තක් වෙනවනේ ඕක නැත්ත නමුත් ඔබතුමා කියන පුංචි කාලේ ඉඳන් මේ දේවල් තියෙනවා තියෙනවා තියෙනවා කියලා අපිට තියෙනවා එකක් මේ නැත්තක් මේ මේ හිතේ තියෙනවා ඉතින් දැන් මම කියන්නේ මේ ඇත්ත දැනගත්තාම දැන් ඕගොල්ලන්ට මේ ඇත්ත දකින මට්ටමට යමක් කරන්න මේ ඇත්ත දකින මට්ටම තිබුණොත් ওই මට්ටම හිටින්නේ. ওই මට්ටම තියෙන හින්දා දැන් ඇත්ත පේන්නේ නැත්තේ. කියන්නේ කලින් දැකපු දේ තියෙනවා නෙමෙයි තිබුණු දෙයක් දැක්ක නෙමෙයි දැකපු දේ තියෙන නෙමෙයි අවස්ථාවටයි හටගත්ත කියන එක පේනවනම් ওই මට්ටම නැහැ. ওই දැන් ඔක්කොම තියෙනවා තියෙනවා තියෙනවා කියලා පොඩි කලින් තියෙන මතක ගතිය නැහැ. ඔය මට්ටම තියෙන හින්දායි මෙහෙම දර්ශනයක් දැන් නැත්තේ අපිට. කොහොම දර්ශනයක් දකින්න ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි දැක්කන් පස්සේ දිනන අවස්ථාවකයි හටගෙන පේන්නේ කියන එක අපිට පේන්නේ නැත්තේ ওই පොඩි කාලේ කියලා ওই දැකපු මතකෙ තියෙන හිඳයි. ඔය මතක කියන එක තියෙන්නේ මෙහෙම එකක් නැති හිඳයි. මේ දෙපැත්තක් තියෙනවා. ඒම. තියෙන්නේ ඒක හැමදාම කරන ওই දර්ශනය කියලා දැන් ඕගොල්ලෝ කරන්න යමක් තියෙනවා කියන එක තේරුම් ගන්න. මේක අහගත්ත කියලා ඕක නැති වෙන්නේ නැහැ. මම මෙල්බන් කියලා නගරයක් දැන් තියෙනවා කියලා කියන්නේ මෙතන ඉන්න ඕගොල්ලන්ට. කියලා ඉවර වෙනකොටම ඕගොල්ලන්ට මේ ටික පේන්නේ නැතු මෙල්බන් නගරෙට වුණොත් තමයි පුදුමයි. දැන් තියෙන ඕගොල්ලන්ට වැඩක්. මෙතන ඉන්න ඕගොල්ලන්ට මෙල්බන් නගරය කියලා එකක් තියෙනවා මෙහෙමයි ගොඩාගෙන නැගිලි තියෙනවා කියලා කියන්නේ. දැන් ඔබතුමා අහන්නේ ඒක එහෙමනම් ඇයි අපිට මේව පේන්නේ අපි පුංචි කාලේ ඉඳලා හැමදාම ඉඳලා මේ දෙරික් කියන ටිකයි දැක්කේ වහන්සේ මෙල්බන් නගරය ගැන කිව්වා නම් ඔක ඇත්තනම් ඇයි අපිට මේක පේන්නේ කියලා අහන වගේ ප්‍රශ්නයක් මම. දෙයනේ ඉතින් මේක මෙතනින් ඔබතුමාට කිව්වා ඒ ටික මම කිව්වහම මේ ටික නොපෙන වෙන මොකද්ද පේන්නේ? දැන් ඔබතුමා යන්න ඕනේ එහෙමනම්. දැන් ඊට පස්සේ ඒ ටික කියලා මම පාරක් කියනවා දැන් එහෙම යන්න කියලා. ඔබතුමා යන්න. එතකොට මේ ටික පේන්නේ නැති. ඒ වගේ මම ওই දර්ශනයක් කිව්වහම ඔබතුමා කියනවා ඒක ඇත්ත නමුත් පොඩි කාලේ ඉඳලා අපිට මෙහෙමයි හිතෙන්නේ මෙහෙම මෙහෙම මනෝමය චිත්‍ර රූප තියෙනවා ඇත්ත මේ වගේ චිත්‍ර රූප මවාගෙන ලෝකයක් ගොඩ ගහගෙන හදාගෙන ඉන්න මට්ටමේ මනසකට මම මේ දර්ශනය කිව්වේ ওই ටික කිව්වා කියලා තාම මේ දර්ශනේ මේ මනස මේ මුකුත් වෙලා නැහැ දැන් ඊට පස්සේ තියෙන පාරක් යන්න ඒ වගේ සීල සමාධි ප්‍රඥා මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශක්ෂාව තුනේ අර දර්ශනයට යන්න මෙල්බන් නගරයකට ගියාම ඕගොල්ලන්ට මෙතන දුන්න තමයි පුදුමයි ඒ දර්ශනය කියන එක දැක්කහම තෝකලගේ මනස වෙනද වගේම ඔහොම තිබුණොත් තමයි පුදුම. එහෙම වෙන්නේ මෙල්බන් නගරෙට තියනවා කියලා පෙන්නලා ඒකට යන්න තියෙන පාරෙත් ගිහිල්ලා ඒත් තේින්නේ මේක උනොත් නම් බයින්ද පුදුසු. ඒකම බයින්ද. ඈ තේින්නේ මෙතන තියෙන ගොඩ නැගිලි නම් ඉච්චර පාරෙත් ගිහිල්ලා වාහනවල ගිහිල්ලා ඒ කියපු නගරෙ පේන්නේ නැතු. එහෙම වෙන්න අභෞවියක්. එහෙම නැති යෑමක් වෙලා නැහැ. ඕගොල්ලෝ ගියා නම් මේ දර්ශනය අතහැරලා මෙහෙම දර්ශනයක් පේනවා කියන එක ප්‍රාර්ථනා කරන්න ඕනේ පාරේ යනවා නම් මේ දර්ශනයෙන් වෙන් වෙලා මේ දර්ශනය ලබා ගන්න කොහොමද ස්වාමීන් වහන්සේ කියලා ප්‍රශ්නේ ඕනේ දැන පෙන්වහම පාරේ යන්න. උත්තර ටික හම්බෙන ධර්මතාවය මේ මේ ටික අතහැරලා මේ ටික පෙන්වන්න. ඒ වගේ මේ ආශ්‍රව සහිත කෙලෙස් සහිත දුක් විඳපු මේ චිත්‍ර මේ රූප මේ මනෝමය සිද්ධි මේවා අතහැරගන්නේ අපි කොහොමද කියලා ඒක අතහැරගන්න යම් තුන් එකක් නැහැ ඕනේ නැහැ. අර පෙන්වපු දර්ශන දැල ඉගෙනගෙන ඒකට යන්න තියෙන මාර්ගය යනකොට මේවත් හැරි. ඒකයි මිත්‍යා දෘෂ්ටි අතහරින්නත් සම්මාදිටිය ගන්නත් තියෙන එකම. මෙල්බන් නගරයේ තියෙන දර්ශන ටික ගන්නත් මේ ටික මේ දෙවි කුල තියෙන දර්ශන ටික පෙන්වන එක අතහරින්න දෙකටම තියෙන එකපාර. මේ පහර යනකොට මේ දෙකම වෙනවා. දැන් මෙහි තියෙන දේවල් වෙන වෙනම අතහැරලා ඊට පස්සේ මෙල්බන් නගරේ ගන්න වෙන වෙනම එකක් කරනවා කියලා එකක් නැහැ. දෙකම එකට දෙන්නේ. ඒ වගේමයි මේකත් මේ තියෙන මානසික මට්ටම අතහරින්නත් අනාස්ව දර්ශනය ගන්නත් තියෙන එක. අනාස්ව දර්ශනය හරියට ගන්න. බෙරික්කොල ඉන්න ඕගලන්ට මෙල්බන් නගරය ගැන කිව්වා වගේ තමයි මේ ආස්ව සහිත මනස ඉන්න ඕගලන්ට අනාස්ව දර්ශනය තියෙනවා. ඊට පස්සේ සුව කියලා කිසිම වෙලාවක මේක ඇහුවට අපි තාම මෙහෙමනේ මෙහෙමනේ මෙහෙමනේ කියලා හිතන්නේ සුදුසු නැහැ. ඒ කියන්නේ එතනම මෙල්බන් නගර ගැන ඇහුවා කියලා ඕගොල්ලන්ට මුකුත් වෙලා නැහැ. ඕගොල්ලෝ තාම මෙතන ඉන්නේ. කියනකොට මේ ගොඩනැගිලි මෙතනදී ඒ බිල්ඩින් ටික තේරුණා තමයි පුදුමයි. නොපෙනෙන පුදු වෙනවා. දැන් තියෙනවා වැඩක්. දැන් තමයි පාරක් තියෙනවා ඔයගොල්ලන්ට. එහෙනම් කොහොමද යන්නේ? මොකේද යන්නේ? කියලා ඊට පස්සේ ඒ පාර යන්න. ඒතකොට මේ ප්‍රශ්න ටික ලිහි. කියන දේ නෙමෙයි තේරෙන්නේ තේරෙන දේ නෙමෙයි තියෙන්නේ මේ අධ්‍යාත්මිකව අධ්‍යාත්මිකව ඉන්නවා ඒ වස්තුවේ ඒ සලායන ක්‍රියාත්මක වෙන්නේ මෙතන එතන අපි කනවල තියෙනවා ඒ ඒක කොහොමද අපි දැන් සතර මහ භූත එතන නුවණින් දකින්නේ කොහොමද? පරිසාමාන්‍ය විතර ප්‍රකාරයේ ඊයේ වස්තුවක් තියෙනවා කියලා ඒ වස්තුව වෙනකොට ඒ වස්තුව නැතුව වෙන කනවා වෙනමක් කරනවා එතන පටවිය අපෝතේ කියනවා දැන් මේක එතන නැතුව කොහොමද අපි එතන ඒ ඇතුලේ එතන මම අපිට රූපේ කොහොමවත් බලන්න ඕනේ නැති දවසක් තියෙනවා සම්පූර්ණම පටිච්චසම්පාදයේ හරහා මෙහි පේනවා කියන දෙයට පේනවා කියන දේ ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියන අවබෝධය තුලින් මෙහෙට නැඹුරුවත් වෙන්න ඕන නැති දවසක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. නමුත් මෙහි පටිච්චසමුප්පාද ධර්මයේ සම්මර්ෂණය කරනවා කියන ටිකටවත් හිත නමා ගන්න බෑ. ආශ්‍රව තකන කාම උපාදාන කාම ආශ්‍රවය අපිට වැඩි මෙහෙ මෙහෙ කියලා ඒක අයින් කරගන්න දැනට අපි උපායක් කරනවා උපාය තමයි හොඳට දැනගන්න චත්තාරෝච මහ බුත චතුනච මහ බුතන උපාදාය රූපන් කියලා දෙකක් තියෙනවා සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා රූප එතකොට හැම වෙලාවෙම ඇහැට පෙනෙන මට්ටමට පෙනෙන දේට පෙනෙන රූපයට ඒ කියන්නේ නිල් පාට කහ පාට රතු පාට කියන වර්ණ සටහනක් ඕ හැඩ සටහනක් දිග්ග රවුම් හතරක් කියලා යම් වර්ණ සටහනක් පෙනෙන එකට කියන්නේ නැහැ මහ භූතය කියලා. ඒකට කියනවා උපාදාය රූප. මේ උපාදාය රූපය මෙබඳු සටහනක් අපිට ඇති වෙන්නේ මේ පේන දේට ඔබ්බෙන් පවතින. නුවණින් දකින්න වෙන මහා භූතත් මේ ඇහත් නිසයි. තේරෙනවද? ඒ කියන්නේ අපිට ඒකයි මෙහෙම පෙනෙන තැනක පවතින ඇත්ත තමයි මොකද්ද මහ භූත නැත්නම් සුද්‍රාෂ්ටක මට්ටම තියෙන්නේ. එතකොට පෙනෙන දේ ඇතුලේ අර මං කියන්නේ ඡායාව වැටලා තියෙන වතුර. පේන්නේ රූපේ තියෙන්නේ වතුර. අල්ලන්න ගියොත් පේන දේ නෙමෙයි අතහැපෙන්නේ තියෙන දේට. නේද? එතකොට ඒ වගේ තියෙන්නේ මහ භූත පෙනෙන්නේ මොකද රූපයක් අපිට මෙහෙම වර්ණ සටහන. එතකොට අපි මේ ධාතුව වෙන් කළ හඳුනගන්න පේන වර්ණ සටහන කියන්නේ මහ භූතයන් නිසා පෙනෙන එකක්. එතකොට මහ භූතයන් නිසා නම් පේන්නේ මේව මහ භූත වලට අයිතිත් නැහැ. මේක ඇහැට අයිතිත් නැහැ. හරියට ඔබ බුදුරජාණන් වහන්සේ දෙන මහා මේ රූපේ මායාවෙන් කළ එකක් වගේ අපි කියන අර කෙනෙකුගේ කර්මයට අර යමක් නැවිලා පේනවා කියලා කුණ්ඩ දාන මහරහතන් වහන්සේ ඊට පස්සේ නිතරම ස්ත්‍රියක් වෙනවා වගේ කියුනේ නේද? මේ වගේ. ඒ ඇත්තටම විපාකය කියන්නේ ඒ වගේම මේ ආයතන කර්මජ රූප කියන ආයතනට මවලා. එතකොට අපිට නුවණ හැම වෙලාවෙම ගන්න මෙතෙන්දි පුළුවන් පේනකොට මේක මහ භූත නිසා පෙනෙන දෙයක්. මහ භූත කියනකොට අපිට පුළුවන් විදිහට ඔතනදී තියෙනවා ඉතින් මහ භූතයන්ගේ භූත ලක්ෂණ ටිකක් අපි ප්‍රකට කරගන්න ඕනේ. හැම වෙලාවෙම හිතට වර්ණ සතහනක් හැඩයක් අඳුර ගන්න නැතුව මේ ධාතුව ප්‍රකට කරගන්න මේ තද කාර්කස රළු ස්වභාවයටයි මහ පටන් කියන්නේ. කියන එක අපි මුදල තේරුම් අරගෙන තියෙනවා. ඒ වගේ එතකොට අපි නිකමට මෙහෙම කියමු දැන්. මේ හැම වස්තුවක්ම රූප කලාප කලාප මට්ටමේ තියෙන තැනක එකට එකතු කරලා අපිට මෙහෙම එකක් වේ. ඔබට මම අර නිකන් කියන්නේ ඔලිම්පික් කොඩිය වගේ කියන. ඔගොල්ලෝ දැකලා තියෙනවද නේද? ඔලිම්පික් වලට උත්සව තියෙන උත්සව වලට ඈත ඉඳලා කැමරාව ඇල්ලුවම ඔලිම්පික් කොඩිය හෙල්ලෙනවා වගේ තියෙනවා. එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට ඊට පස්සේ ඒක ලං කරලා බැලුවම මිනිස්සු ටිකක් එක එක පාටට ඇඳගෙන එහාට යනවා මෙහාට යනවා ඈතට පේන්නේ කොඩියක් එල්ලෙනවා වගේ. දැකලා නැද්ද ඔයගොල්ලෝ? දැකලා තියෙනවනේ. ඔව්. නමුත් පේන දේ නෙවෙයි පවතින්නේ. පවතින දේ අනික පේන දේ අනිකක්. බැරි වෙලා කැමරාව ලං කළා හැම පෙන්න්නේ නැත්තම් කිසි වෙලාවක හිතෙන්නේ අපිට මිනිස්සු ටිකක් එහාට මෙහාට යන්නේ කියලා. අපි හිතාගන්නේ මේ අර කොඩිය වෙනනවා විද්දිහටමයි වෙන්නේ. දැකලා තියෙන අයත් නම් ඔක මතක් වෙන ඇති. ඊට පස්සේ දැන් අපි ඒක පිරිසිඳ නොදැක අහකට ගියොත් අපි හිතාගන්නේ කොළි ඔලිම්පික් උසෙවිලි ඉස්සෙල්ලා ලොකු කොඩියක් වනනවා කියලා හිතන්න. නමුත් ඒක ඊට පස්සේ කැමරාව ගොඩාක් ලං කරලා තියෙන මේ ඈත ඉඳලා උඩ ඉඳලා හෙලිකොප්ටර් එකක කොයි ඉඳලා අල්ලලා තමයි එහෙම පෙන්නන්නේ. ඊට පස්සේ ලං කරලා පෙන්නනවා ඒ ඒ ඔලිම්පික් කුඩිය නැවෙන විදිහට එක එක්කෙනා එක එක වස්තුම ටී-ෂර්ට් ඇඳුම් ඇඳගෙන අඩි දෙක තුනක් ඉස්සරහට යනවා කොටස. ඊට පස්සේ ආපහු පස්සට එනවා. ආයෙත් ඉස්සරහට එනවා. ආයෙත් පස්සට එනවා මේ දුක. ඈතට වෙන්නේ ලස්සනට හොලඟට කොඩිය මෙහෙම රැල්ලෙන් රැල්ල මේ ගැනෙනවා වගේ. ඇත්තටම මේ ධාතු ටික එහාට මෙහාට චලනය වෙනකොට අපිට පේන්නේ පේන්නේ මේ කෙනෙක් යනවා ගහක් වැඩෙනවා අත්තක් වැඩෙනවා වගේ අපිට පේන්නේ. මේක මෙහෙම ලං කරලා ගන්න පුළුවන් වුණොත් ඒක අන්වීක්ෂණ වගේ මට්ටමට අර කැමරාව ගත්තා වගේ. පේන්නේ අපිට පේන දේ එහෙම එකක් නැහැ. කියන එක නැක. ඒක තමයි ඇත්ත. ඉතින් මේ වගේ සිද්ධියක් කියන්නේ මම කියන්නේ ගොඩක් මේ මේ පේන දේ අපි මේකට ඔබ තව ලොකු කතාවක් තියෙනවා. කතාවක් දැන් අපිට උස කොට නැගිල්ලක නැගලා ගහකට හරි මේ නගරෙ හැටත් දැන් බලන්න පුළුවන් වුණොත් ඕගලන්ට පෙනේ බල්බ් තවානක් වගේ දාන. එක ළඟ ළඟ ළඟ ළඟ ළඟ ලයිට් තියෙන. නමුත් ඊට පස්සේ බහැලා යන්න එක ලයිට් එකකින් අනිත් ලයිට් එකට තියෙන දුර හිතා ගන්නවත් බැරි. ඒ වගේ ගොඩාක් ඈත ඈත තියෙන දේ මේ මේ ඈත ඈත තිබුණු දේ ගොඩාක් දුරට ලං කරලා පෙන්නනෝනේ. තේරෙන්නේ? ඊට පස්සේ අහසේ තරු දිහා බලන්න. සමහර විටක ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈතකින් තියෙන එක තරුවක් ඉඳලා එක තරුවකට. නමුත් අපිට පේන්නේ ඔක්කොම එකට සමහිත ඒ ඔක්කොම එකට එකතු කරලා හැඩයකුත් නවලා. අපි ඔය කියන්නේ වල්ගතරුව කියයි. ඔය ඒකේ තරුවටා වලට නමුත් අපි දාගෙන තියෙනවානේ සිංහෙක් වගේ බල්ලෙක් වගේ ওই විදිහට බලන්න. දැන් මේ පේන හැඩ ටික දිහා බලන්ද දුර වැඩිකම නිසා. ඒ වගේ ඒ ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත තියෙන වස්තුන් දුර වැඩි වුණාම එහෙම පේනවා වගේ. මේ රූප කලාපයක් කියන තැනක ගත්තාම ඒ කලාප මට්ටමේව කෝටි ගණනක් එකතු වෙලා තමයි පරමාණු කියන එකක් හැදෙන්නේ. පරමාණු කියන එකද හිතන්නවත් බෑ. ටිකක් වගේ මට්ටමට එනකොට පුච්චර එතකොට ඒ කලාපයක් කියන මට්ටමක තමයි වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ. අපි ඒ ඔන්න ඒ මට්ටමේ කෙරෝලක කියන කලාපේ වර්ණ සතහනකුයි. ඒ මට්ටමේම ඈතක තියෙන රූපෙට ඒ මට්ටමේ තව රූප කලාපේ තියෙන වර්ණ සටහනකුයි. තව ඒ මට්ටමේම ඈතක තියෙන රූප කලාප වර්ණ සටහනකුයි. ඔහොම ඔහොම ඔහොම ඔහොම එකතු කරලා අපි ඒ වගේ යථාර්ථික සාපේක්ෂ ආලෝක වර්ෂ බිලියන ගණනක ඇතෙන වගේ මෙලින්නේ අපිට මෙහිම හැඩතල නැවිලා පේනවා. ඇත්තටම ඇත්ත ඔහොම සිද්ධියක්. අපි පිළිගන්නු ගත්තට අපිට මේ පේන දේ කෙරෝලකටම ගියාම සුද්‍රාෂ්ටක මට්ටම කියලා තියෙන්නේ පටිආප තේජෝ වායු වර්ණ ගන්ධ රසෝද මේ රූප කලාපේ වර්ණ මේ වර්ණ සමාහිත ඔය අවුව වෙලාවට ජල බිඳුවක් එහෙම තිබුණොත් උගන තේරෙන්නේ නේද පාට එක ජල බිඳුවක් කහ පාට එක පාට රතු පාට ඔය වගේ වෙන්න පුළුවන් ඒ වගේ සමහර විට මේ සුද්‍රාෂ්ටක මට්ටමේ මේ වර්ණ කලාපේ මතුවලා මේ මේ මේ මේ විදිහට තියෙනවා කියන්නේ ওই වගේ තියෙන තැනකින් මේ දුර වැඩිකමට ඔක්කොම එකතු කරලා අපිට මේ දැන් හැඩයක් පේනවා. දැන් වාස කලාප ටික තමයි චලනය වෙන්නේ මෙව වෙන්නේ අපිට පේන්නේ මේ කෙනෙක් යනවා කෙනෙක් එනවා ওই වගේ මට්ටමට. ඉතින් මේ මේකෙදි කිසි උච්චර අපිට යන්න ඕනේ මම නිකන් කියන්නේ. නුවණින් අපි දැනගන්න ඕනේ අපිට මේ පෙනෙනවා කියන එක හරියට අර ඔය ඈත තියෙන ලයිට් පේනවා වගේ. මේ තරු වටා තරු ටික ළඟ වියනක් වගේ ළඟ ළඟ තියෙන තරු ටික පේනවා වගේ අපිට මේ පේන්නේ. මේක යකහත්තේ ගියාම පවතින දේ කියලා හොයාගෙන ගියොත් අපි ඔය කඩලා කඩලා කඩලා හිතින් ඕනින් බලන්න. එහෙම කියලා. ඒ තමයි ඇත්ත. එහෙම තියෙන තැනක අපිට මෙහෙම සතහන් කියුණාට පේන දේ නෙමෙයි තියෙන්නේ. තියෙන්නේ මහ අපි නිකමට ගත්තොත් පවතින දේ නිකන් හිතන්නකො මහ භූතයි කියන. පවතින මහ භූත මොකද මහ භූත එක්ක තියෙන වර්ණ ගන්ධ රස ඕජා ටිකේදී ඒකේ තියෙන වර්ණ කලාප ටික විතරක් උදුරලා සටහනක් හදන්න පුළුවන් මැෂින් එකක් තමයි ඇහැ කියන කර්මජ රූපය. හරියට අපි සීනි ටිකකුයි ඒ කියන්නේ පැණි රහයි, ලුණු රහයි, අඹු රහයි දාලා අග්ගලාවක් හැදලා වෙන මැෂින් එකක් හොයාගන්න මේ අග්ගලාව මැෂින් එකට මේ වගේ කරනවා ලුණු කොච්චරක් තියෙනවද කියලා පෙන්නනවා. මේ මැෂින් එකට ලං කරපුවාම මෙයා පැණි රස කොච්චරක් තියෙනවද කියලා පෙන්නනවා. <laughs> මෙයා ලං කරලා අඹු රස කොච්චරක් තියෙනවද කියලා පෙන්නනවා. දැන් මෙතන තියෙන්නේ ඔක්කොම කවලන එකට. මැෂින් එකේ හැකියාව තමයි මෙතන තියෙන එකකින් මෙහෙම ටිකක් දෙනවා. එතකොට මේ පෙන්වන தත්ත්ව ටික මැෂින් එකටයි තියෙන්නේ නෙමෙයි. මැෂින් එකෙත් නෑ. ඒ කියන්නේ මේ අර ගුලියටයි තියෙකක් නෙමෙයි. අර පෙන්වන අඹුල් රහ කියලා වෙනව දෙනකොට අතන තියෙන අඹුල් රහ යුණු රහ පිටරහ ඔක්කොම කවලමටනේ. කවලමට තියෙනකොට මැෂින් එකේ හැකියාව තමයි මෙහෙම මෙහෙම තනියම අඹුල් රහ විතරක් තියෙන එකක් මෙහෙ නෑ කොහෙවත්. ඒ වගේ සුද්‍රාස්තික කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජ මේක වෙන් කරන්න බෑ එකට තියෙන මේ මැෂින් එකේ හැකියාව තමයි ඒක තියෙන වර්ණ කලාව ටික විතර කරගෙන සටහනක් දෙනවා තමයි මේ මැෂින් එකේ හැකියාව අර අග්ගලාව ලං කෙරුවාම මැෂින් එකට වගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ටික ලං කෙරුවාම ඊට පස්සේ ඒ ගුලියම ඊගා මැෂින් එකට තිබහම පැන් රහ කොච්චර තියෙන කියලා පෙන්නනවා වගේ නාසයට ලං කරුවාම එයා උත්තර ටිකක් දෙනවා එහෙම. ඊට පස්සේ දිවට ලං කරුවාම එයා දෙනවා උත්තර ටිකක් දෙනවා. එකම ගුලියේ මේ මැෂින් එක හරහා එක එක තීන්දුව తీන අපිට හම්බ වෙච්චි හම්බෙන තීන්දුව తీන එකක්වත් මේ ගුලියට අයිති නැහැ. ගුලියට අයිති ඒවා නෙමෙයි. මේ දැනෙන භව අවස්ථාවට හටගෙන නැති වෙනවා. මේ ගුලියේ තියෙන්නේ එහෙම එකකටවත් අයිති එකක් නැහැ. ඒ නිසා මේ ගුලිය නිසා හටගන්න ගුලිය නැත්තම් හටගන්නෙත් නැහැ. ගුලිය නිසානේ මේව හටගන්නේ. ඒ නිසා කියනවා මේ මහ භූත නිසා කියලා කියනවා. මහ භූත තියෙන තැනක මෙහෙම මෙහෙම සටන් අරගෙන දෙනකොට දෙන එක මහ භූත නෙමෙයි. මහ භූත නිසා. කියලා දැන් මේ පෙන්වන සටහන් ටික අග්ගලාව නිසා ලැබෙනවා. අග්ගලාව නෙමෙයි. අග්ගලාව නැත්තම් හම්බෙන්නේ නැත්නම් මොකද මේ දෙන විස්තර ටික චුට්ටක්වත් අර කෙරත ඇවිල්ලා නැහැ. ඒ ඒකේ තියෙන රසයක් තියෙනවා නම් ඒව ගුලි වෙලා ඒව ඔක්කොම එහෙමමයි තියෙන්නේ. වේයා වෙක් කරන්නත් බෑ එකටමයි තියෙන්නේ. එහා නිසා ආපු එක. මැෂින් එකේ හැකියාව. ඒ නිසා මේ හිත මුල් වෙලා ඇහැ කියන එක හදලා ඒ ඇහි සංඥානික ඇහි හැකියාව තමයි මෙහෙම වර්ණ සටහනක් හදලා ගන්න එක. ඒක මේ පේනදී අවස්ථාවට අර දැනෙන අඹු රස මෙච්චරක් තියනවා කියලා පෙන්වන ටික අවස්ථාවට හටගන්නේ නැති වෙනවා. කියනවා ඕක මේ මට ඔය හිතන හිතන එක මම ඔය කියන්නේ කොහොම ආරම්භමක් දක්වන. ඉතින් ඔහොම එකක් ඉතින් මම එතෙන්ද කියන්නේ අර මැෂින් එකට රස දැනෙද්දි මේ දැනෙන දේ කියන එක නෙමෙයි තියෙන්නේ මේ ඔක්කොම එකට කවලම් වෙච්ච අග්ගලාවක් කියනවා වගේ තනකින් හිතා ගන්න තමයි වෙන්නේ. අන්තිමට ඒකෙන් කියන්නේ අපිට පෙනෙන ඇහෙන දේවල් ඔක්කොම ආයතනයන්ට ලැබිච්ච ලෝකේ උපදවාගෙන හැදෙන දෙයක් මිසක තියෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ රූප කලාප කියන තැනකට හිත තියලා බලනද පරමාණු කියන තැනකට හිත තියලා බලනද දිග බව දිග පරමාණු කියලා එකක් නැහැ. රවුම් පරමාණු නැහැ. හතරස් පරමාණු නැහැ. අටස් පරමාණු නැහැ. මිනිස් පරමාණු නැහැ. සත්ත්ව පරමාණු නැහැ. මේ පරමාණුත් එකයි මේ පරමාණුත් එකයි ඒවට ඒ වගේ පරමාණු පරමාණු කියන තැනක තියෙන ඔක්කොම රූප කලාපයන් තියෙන්නේ ඒවැ හැඩතල තියෙන හිතට. මට මෙහෙම හැඩතල පෙවුණා කියලා පරමාණු පරමාණුම වෙනස් වෙන්නේ පරමාණු කියන තැනටත් ඕනේ. එතකොට පවතින පරමාණු මට්ටමේ නම් තේන්නේ මිනිස්සෙක් නේ. පේන දේ පවතින දේ නෙමෙයි. පවතින දේ පේන දේ නෙමෙයි. කියන සිද්ධිය ගැන තමයි ආයතන කියන්නේ. මොකද මෙහෙම දෙයක් නම් පේන දේ නම් ඉන්නේ පරමාණු කියලා එකක් තියෙන්න බෑ කඩන්න බෑ මෙයා ඉන්නවා මේ එක. ඒක තමයි සත්‍යය. නමුත් මෙතන තියෙන මේ ධාතු වෙනස් වෙනකොට මේ සතහන වෙනස් වෙන්නේ මේ ධාතුව නිසා හැදෙන එකක් නිසායි. එයාට මුකුත් කරන්න බෑ. අන්න ඒ විදිහට ටිකක් හිත තියලා බලන්න ටිකක් ඒ වගේ අල්ලන්න ඒක හොඳට ප්‍රකට කරගන්න පුළුවන් අල්ලන දේ හිත දිනකොට මේක පේන අහුවෙන්නේ පටවි ධාතුනේ කියලා ඒක. කමක් නැහැ. ඒකෙදි කොහොම තාම මේ මේ හැදීදී මෝඩකම තියෙනවමයි. නමුත් දැන් දරුවෙක් ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, රන් රිදී මුතුමැණික් තියෙනවා කියන ටික අතහරිනවා ඔහොම තියලා හිත කියලා. පට්ඨවියාපෝ තේජෝ වායෝ තියෙන්නේ කියන තැනට හිත තියලා දරුවා ගෙවල් දොරවල් කියලා අපේ ජීවිතේ බාහිරට බැඳිලා තියෙන ලොකු මට්ටම අතහරින්න පුළුවන් අපිට. ඊට පස්සේ නේවරණ ධර්ම අඩු වෙනවායි. ඊට පස්සේ මෙහි පටවි තියෙන්නේ කියන එකවත් බලන්න ඕනේ නෑ. ওই පැත්ත අතහැරෙනවා පටිච්චසම්පාදය හරහා පෙනෙන බව වෙන්නේ මෙහෙමයි කියන පැත්තට නෝන හැරුණාම. එදාට මෙහෙට නැඹුරු වෙන ගතියම අතහැරෙනවා. අපිට අද එකපාරට අතහරින්න බෑ. මේ පන්තියේට ඒක උඩ පන්තියට ගිහිල්ලා තමයි ඊගාව පන්තිය අතහරින්න වෙන්නේ. මෙහෙම මෙහෙම ගිහිල්ලා තමයි යන්නේ. ඒ කියන්නේ අඩි තරප්පු පෙළවල් කීයක් වෙනවද? හාටක් නම් තියෙන්නේ අපිට වෙනවා පළවෙනි පඩියට ගිහිල්ලා දෙවෙනි පඩියට යන්න. ඕනෙ හින්දා නෙමෙයි නමුත් මට ඕනේ උඩම එකට යන්න. නමුත් උපාය. බිමෙන් උඩට පයින්න බෑ මට එකපාරට. ඒ හින්දා මට එකපාරට කාමේවත් අතහැර ගන්න බැරි මම රූපේවත් අතහරිනවා කියන මට්ටම බෑ. ඒ හින්දා මට වෙනවා ඒට උඩ පඩියට ගිහිල්ලා මේක අතහරින්න. මේකත් අතහැරිය යුතුයි. මේ දෙවෙනි පඩියට ගිහිල්ලා පළවෙනි එක අතහරින මම දෙවෙනි පඩියත් අතහැරිය යුතුයි. ඒ ඊගාකට ගිහිල්ලා මේක ඕනින්ද නෙමෙයි. නමුත් මේ මං උපායක් බෑ. ඒ වගේ මේ මට්ටමේ සංයෝජනේ අතහරිනවා අර මට්ටමේ ඥාන දර්ශන විදිය. ඒකද අතහැරිය යුතුයි මේ වගේ පරිසම්පාද කළ ආධ්‍යාත්මයට කරුණු කියලා. ඒ හින්දා දැනට එකපාරට කලබල වෙන්න එපා බෑ. ඒ කියන්නේ එහෙම ගියොත් අපිට බෑ යන්න. මොකද තාම ජීවත් වෙන්න වෙන්නේ රූපය හම්බ වෙනවා කියන තැනකින් නිසා. ලෝකික නිසා. මෙහි හිතේ හිතේ කියලා බැලුවට එහෙනම් හැපෙන්නේ මොකද්ද කියන තැනකින් තමයි ජීවිතය කියන්නේ අපිට. නමුත් අපි එහෙම කියන්නේ නැතුව හැපෙන්නේ මෙන්න මෙහෙම එකකුයි කියන තැනකට හිත කියලා යනවා. හැපෙන්නේ කෝපේ නෙමෙයි හැපෙන්නේ පටවි පේන දෙයටයි එහෙමනම් කරන කියන වගේ තැන කියනවා. එතකොට නීවර ධර්ම අඩු වෙනකොට අපහසුවකින් තොරව තමන් තුළ ලෝකයකද නිරුද්ධ වෙනවා කියන ඥාන දර්ශනයට ආවහම බාහිරට නැඹුරු වෙන්නවත් ඕනේ නැති දවසක් යනවා. තමන් තුළම ලෝකය හටගෙන නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් එනවා. ජීවත් වෙන්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ එකම ආයතනයක් කෙරෙහිවත් නොනෙමිච්ච මනසකින් ඒ කියන්නේ රූප තණ්හා නැහැ ශබ්ද තණ්හා නැහැ ගන්ධ ඒ ආයතනයටවත් නැඹුරු වෙලා නැහැ කියන්නේ රූපයේ තණ්හාව නැහැ ශබ්ද තණ්හාව ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා නැහැ ඒ කියන්නේ උපාදාන නැහැ ඒ කියන්නේ භවය නැහැ ජාතිය නැහැ ජරා මරණ නැහැ ඒ විදිහට ඉන්නවා. මොකද තණ්හාව ඔය තිබුණුත් උපාදාන. උපාදානයේ තිබුණු භවයේ භවයේ තිබුණු ජාති. ඒකයි තණ්හාව පනවන්නේ ඔතන විතරයි. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. කෙනෙකුට රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ටිකේ සංයුක්ත වෙන්න පුළුවන් නම් ඒ ටිකෙන් මෙදිලා ඉන්න පුළුවන් නම් ප්‍රශ්නේ හරි. මේ ටික දෙහෙනවා. එතකොට ජීවත් වෙනවා Taman තුලට සිහිනුවන තියාගෙන බාහිරයේ අතහැරිච්ච මනසකින් එයා ඇහැ නැහැ. රූප නැහැ, චක්කු නැහැ, මොකුත් නැහැ. මොකද ඇහැ යන පැනවීම පනවන්න වෙන්නේ රූපේන. රූපය යන පැනවීම පනවන්න වෙන්නේ ඇහැන. ඇහැ කියන එකෙන් මිදිලා Taman නිසා හටගෙන නිරුද්ධ වෙන දර්ශනයක් තියෙනකොට ඇහැ. රූප නැහැ කියන තැනකට යනවා. මේ ජීවිත සම්පතියේ තියෙන කම්ම තියෙනවා. විඤ්ඤා සවිඥානිකයි මේ කය යම් අවශ්‍යයක් තියෙනවා කය සිඳෙන දවසට සිඳෙනවා විඥාණයට අරමුණු කරලා යන්න නිමිති නැහැ. ඇයි අරමුණු කරනකොට අරමුණු කරන බවද අරමුණු කරනකම නිසාම අරමුණු කරන බව උපදිනවා ඒ ජීවිමත් එක්කම නිරුද්ධ වෙනවා කියන දේ ආපහු යයිතෙන් තමයි නැමිට හුරුලා තියෙන්නේ. අහු වෙන්න එකක් නෑ. ඒ එතකොට අජ්ජත්තම් පරිණිබයි තමා තුලම ස්කන්ධ නිවීම දකින්න හැමදාම. ඒ නිසා නවන් අත්ති සම්භවං අලුත් භවයක් නැහැ. තියෙන එකක් නැත්නම් කියනම් පුරාණ පුරාණ එකක් නැති වෙනවා. නිබ්බන්ත දීරායතයන් ප්‍රදීප ඒ දීරෙන් මහත වෙන පහනක් වගේ. කල්ැතුවම යන්න තියෙන එක නතර කරලා පරණ එකේ ජීවත් වුණා. පරණ එකක් දෙරලා ගියා. අලුතෙන් යන්න එකකුත් නැහැ මේ දුකේ අවසාන කෙනෙක් ඉපදෙන්නේ නැති වුණා නෙමෙයි කෙනෙක් මරුවා නෙමෙයි කෙනෙක් නිවන් දැක්කා නෙමෙයි දුක් වූ ස්කන්ධය නිරුද්ධ වුණා දුක නිරුද්ධ වුණා ඒක හවස උනේ 10 අන්තිම සද්ධානුසාරී ධම්මස්සාරී සද්ධානුසාරී කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ අදහනවා උදාහරණයකට ගත්තොත් දකින්න ඉස්සෙල්ලක් තිබුණා දැක්කයන් පස්සෙත් තියෙනවා තියෙන දේ දකින්න කියන මට්ටමක ඉද්දි බුදුහාමුදුරන්ගේ ධර්මය අහගන්න හම්බුණා දකින්න ඉස්සෙල්ලත් තිබුණා නෙමෙයි දැකයන් පස්සෙත් තියනවා නෙමෙයි අවස්ථාවට හැදිලා තියෙන්නේ සද්ධා මාත්‍රයක් තියෙනවා බුදුහාමුදුරුවෝ කෙරෙහි. ඔයගේ ධහමක් දැකලා එන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේක බොරු වෙන්න බෑ. ඇදෙහි මාත්‍ර කියන මුකුත් පේන්නේ නැහැ. මෙයා ජීවිතේ මේ වගේ තැනකට යන්න තියෙන එකම ඉලක්කය අද මේ විශ්වාසය විතරයි. වචනේ විශ්වාසය. මේ විශ්වාසය මුල් කරගෙන මෙයා යන්නේ. මෙයාට චුට්ටක්වත් පේන්නේවත් නැහැ. පිළිගන්නත් නැහැ. මේක පේන්නෙත් නැහැ පේන්නේ වැරද්ද තමයි පිළිගන්නද්ද බුදුහාමුදුරුවෝ කියලා තියෙන විශ්වාසයෙන් ඒ කියන්නේ මට අපිට මෙල්බන් නගර කියලා තියෙන සුට්ටක පේන්නවත් නැහැ. පුද්ගලයා ගැන විශ්වාසය මෙයා බොරුවක් කියන්නේ නැහැ ඇත්ත වෙන්න ඇති කියන තැනකින් යනවා. ඒ කියන්නේ මග වරදීද නැද්ද කිසි දෙයක් දන්නේ පුද්ගලයා කෙරෙහි විශ්වාසය. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ධර්මයේ කෙරෙහි සංග්‍රහණය කෙරෙහි විශ්වාසයෙන් විතරයි මෙයාට තියෙන සද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඇදහිීම මුල් කරගෙන පටන් ගන්නවා පිළිගන සද්ධාන්තර. ඒද සෝවාන් මාර්ගය. ධම්මානුසාරී මේ වගේ ධර්මතාවයක් දකිනවා එයා තර්ක මේ පුද්ගලයා ගැන විශ්වාසෙ නෙමෙයි. එයා තර්ක කරනවා. එයා විතර්ක කරනවා. මේ ධර්මතාවය වෙන්න බැරි නෑ. මේක වෙන්න පුළුවන්. මේකට හේතු මෙහෙම මෙහෙම කියලා එයා ධර්මයේ ගැන ස්ථාවර. ඒ හින්දා ඒකේ යනවා. අර එයා කියන ධම්මාවසස්. දෙන්නම මේ දර්ශනේ දකින්න දැන්ට යම් දවසක. මෙයා සද්ධා මුල් කරගෙන දකින්න දැන්ට ආවා. මෙයා ධර්ම මුල් කරගෙන දැන්ට ආවා. මෙයාට කියන සද්ධා විමුක්ත. මෙයා සද්ධා මුල් කරගෙන මිදුණා. සතරින් මිදුණා. ඒ කියන්නේ දැක්ක කියන්නේ සෝවා ඵලයේ. ඒ කියන්නේ සතර මිදුණා කියන්නේ සතර දිග නෑ. ඒකම සක්කායදිට්ඨිය මිදුණා. මෙයා ශ්‍රද්ධා මුල් කරගෙන මිදුණා. මේ ධර්මයෙන් දැක ගන්න නැත්නම් දික්ටිපත්. දැකීමට උතම වුණා. දැක්. එයා තර්ක කළ ධර්මයෙන් දැනගත්ත දෙක දකින් දැනටපත් වුණා. මෙයා ධර්මය නිසා දකින් දැනටපත් වුණා. එයාට දික්ටිපත් කියලා කියනවා. එහෙනම් දැනට තේරුම් ගන්නයි නිර්වාණ සම්පත්තිය කියන හේතු සම්පූර්ණ Thank you. විශේෂයෙන්ම පස්මස්ස මහත්මයා ඉතින් මේ ධර්ම දේශනාව සඳහාම දායකත් වන්න කියලා කිව්වේ නෑ නමුත් මම දන්නවා මුළු දවසක්ම ඒ විදිහේ හිතලා හිතුවා මේ පිළිකර සකස් කරගෙන ඉලෙකින් පූජා කළා බොහොම වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගත්තා ස්වාමීන් වහන්සේලා දිරුවත් කිරීම සඳහා ඒ ස්වාමීන් වහන්සේලා ලෝකයේ කෙරෙහි කරන උපකාරයන් වශයෙන් උත් ඒ වගේම ඒ ධර්ම දේශනා කිරීමේ කුසලයෙන් ලැබිලා අරගන්න තමන් සුගතිගාමී වීමේ අදහසිනුත් මේ වගේ කලන අදහස් රාශියක් ඇතුළු විශේෂයෙන්ම පත්මසිරි මහත්මයා නෝන මහත්මිය ඉදිරියට එකතු වෙලා අද දවසේදී මේ පින්කම සිද්ධ කරගත්තා කල්පනා කරගන්න ඕනේ පත්ම සීමාත්මා ගැන මෙන්න මේ කාලය යාත්‍රා කළ ව්‍යාග්‍රණයේ ක්‍රියාන් ඇතුළු ක්‍රියාන පිරණේ ක්‍රියා ඇතුළු වර්ග වර්ග පරම්පරාගත සීල ඥාති මේ මහත්මනියගේ පසින් මේ පරිලෝකීය ඥාතිනේ පින් අනුමෝදන් වෙත්වා ඒ අද දුකෙන් කසිටින දුකෙන් අත මිදෙපල් භාරපත් වෙන තුන් වෙන සෙනසෙත්වා කියන දාසිත කර ගන්නට සාධනාවක් දක්වනවා ඒ වගේම පින්වත් පත්මසිර මහත්මයාය මහත්මනේ දූකරුන් දුසී දනාට නිදුක් නිරෝගී සුවපත් භාවිත ජීවිතය ඇතිවා කියලා විසතුනා දෙපොළන මේ සඳහා සාර්ථක සම්බන්ධ වෙච්ච පින්වත් අපේ මේ සියලුම දෙනාගෙන මෙසේ කාල යාත්‍රා කළා වූ මව පිය කුතුල් නැද පන්සල් සිවිනාති මේ පින් අනුමෝදන් සුඛී සුවපත් වෙන සනසිතා දනා භාසින් සාධනා දෙස්වස්තන මේ පින්වත් සියලුම දෙනාට මේ කුසල ධර්මයේ හේතුයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවිසෙන් සිතන වැඩවදාලා උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල ධර්ම උතුම් වම් ප්‍රසන්න හේතු පනිස්ත්‍ය වේවා. සාරා